හුඟක් වෙලාවට ලෙඩක් අඳුරගන්න පුළුවන් වෙන්නේ රෝග ලක්ෂණ වලින්. වෛද්‍යවරු වගේම සාමාන්‍යයෙන් අපි පොඩි හරි දැනීමක් වෙනවනේ මේක නම් මේ අහවල් ලෙඩේ වෙන්න ඕන කියලා අනුමාන වශයෙන් හරි හඳුනාගන්නේ රෝග ලක්ෂණ වලින්. ඒ වගේ තමයි මේ තීල මිද්දේ හඳුනාගන්න පුළුවන් වෙන්නේ ඔය දැන් අපි මේ කතා කරපු ස්වභාවයේ තියෙන මේ ඔය ලක්ෂණ වලින්. ඇඟ හිරි මැලි කඩන ගතිය කම්මැලි අරින ගතිය කියන්නේ එතකොට ඇඟේ අපහසු ගතිය ඇඟ පණ නැහැ වගේ තියෙන ගතිය මම අර කිව්වා සාමාන්‍ය විදිහට ඒ වගේම මේ ඔය තීන මිද්‍යත් එක්ක ඇති වෙන දරුණු රෝගයක් තියෙනවා. ඒකට තමයි කියන්නේ කුසීතකම කියලා. කුසීතකම කියලා කියවුවහම ඔය ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා කියන මේ தත්වයන් යට කරගෙන වැඩ කල් දාන ගතියක් එනවා. එතකොට ඒවා වෙනමම බුදුරජාණන් වහන්සේ කුසීතකම ඇති වෙන අවස්ථා 8ක් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේවා හොඳට බලාගෙන තියාගන්න ඕන කුසීතකම ආවනම් මගේ හිත මේ වගේ චිත්ත චෛතසිකයන්ගේ හැකියාවක් තියෙනවම තමයි. ඒවා ඉතින් තේරුම් ගන්න ඕන හොඳට. මොකද්ද මේ කුසීතකම එන අවස්ථා? මේ අත දන්නවා. මේ කුසීත වස්තුන් ගැන අපි හොඳින් අවබෝධයකින් යුක්තව තේරුම් අරගෙන තියාගන්න ඕනේ ඒවා එනකොටම මේ වීරිය වර්ධනය කරන්න මානසිකාරය ඇති වෙන්න ඕන දැන් වැඩක් කරගෙන යද්දී තමන් හොඳින් වැඩක් කරගෙන යද්දී ඒ කරන වැඩේ පිළිබඳව ඊටාම හොඳින් වැඩක් කරගෙන යද්දී කරන වැඩේ පිළිබඳව ඊටාම හොඳ අදහසක් තියෙනවනේ ඒ වගේ මේ ඒ කියන්නේ ඒ වැඩේ හරියටම කරන්න මානසිකාරයක් තියෙනවනේ. ඒකට ඒකට බාධා වෙනකොට අපි දන්නවනේ මේ මේක හින්දා මේ වැඩේ කරන්න බැරි වෙයි කියලා. අන්න ඒ වගේ මේ කුසීත කම ඉස්මතු වෙලා එනකොට හිතේ ඒ දරුණු රෝගය එනකොට මේ දරුණු රෝගය ආවාය මේක මෙන්න මේ විදිහටයි වළක්වා ගන්නට පුළුවන් කියලා අදහසක් තමන් තුළ ඇති වෙන්න ඕනේ. අපි බලමු. මොනවා හරි වැඩක් කරද්දී තව වෙන වැඩක් හැදෙනවා. දැන් මගේ අරමුණ තියෙන ප්‍රධාන වැඩේ තියෙන ජීවිත අරමුණ. නැත්තම් අපි තමයි භාවනා කරන කෙනෙක් දෛනිකව යම් භාවනාවක් වර්ධනය කරගෙන යනවා. නැත්තම් ධර්ම පුස්තකයක් කියවීමක් නැත්තම් මොකක් හරි යහපත් වැඩක් එක දිගට දවස් ගාණක් කරගෙන යද්දී වෙන වැඩක් කියදෙනවා වෙන හදිසි වැඩක් කියදෙනවා. හෙටනම් වෙන වැඩේ යෙදිලා තියෙන්නේ. අද තීරණයක් ගන්නවා මෙයා මොකද ගන්න තීරණේ මේ හෙට මේ වැඩේ තියෙන හින්දා අද බෑ. ඊට පස්සේ වැඩේ ඉවර වෙලා ඇවිල්ලා ඊයේ අර වැඩේ කරපු හින්දා අද මේ වැඩේ බෑ. ඔය තමයි කුසීතකමේ ලක්ෂණ. හරිද? එහෙම නැතුව වීරය ආරම්භ ධාතු කියලා සඳහන් කරලා තියෙන මේකට ප්‍රතිවිරුද්ධ දෙයක්. නියම තත්වාකාරයෙන් වීරිය වඩන පුද්ගලයා ඒක තමන් කරගෙන යන අකණ්ඩව කරගෙන යන අරමුණට යන වැඩේ පිළිබඳව තත්වාකාරයෙන් කටයුතු කරන පුද්ගලයාගේ ලක්ෂණයක් තියෙනවා. ඒ ලක්ෂණය තමයි මේ හෙට මොකක් හරි වැඩක් යෙදিলা නම් මම මේ කරගෙන යන වැඩපිළිවෙල හෙට කරන්න හම්බෙන්නේ නැහැ හෙට අහවල් වැඩේ යෙදিলা තියෙනවනේ එහෙනම් හෙටටත් එක්ක අද කරන්න ඕනේ ඊට පස්සේ ඒ වැඩේ කරලා ඇවිල්ලා මම හැමදාම කරගෙන යන මේ යහපත් වැඩේ මට ඊයේ කරන්න බැරි වුණා මොකද අහවල් වෙන වැඩක් යෙදিলা තිබ්බ හින්දා අන්න ඒකින්ද ඒකටත් එක්ක හරියන්න අද මේ ටික කරන්න ඕනේ කියලා වෙනදාටත් වැඩිය වේගෙන් කරනවා ඔන්න ඔය වෙනස බලා ගන්න ඕනේ එතකොට මේ වෙනස දැනගෙන මදි. කල් දාන්න එනවා නම් හිතේ. ඒ කියන්නේ අනතුරක් මේ එන්නේ. තීන මිද්ද කියන දේ තුල තියෙන ක්‍රියාකාරීත්වයක් තමයි මේ. ඒකින්ද මේ මේ වගේ මේ කුසීතකමක් නැగిලා එනවා කියලා එහෙම එනකොට ඒක හඳුනගෙන ඊට ප්‍රතිවිරුද්ධ වීරිය සම්පන්න තත්වයක් ඇති කරගන්න ඕන කරන මෙනෙහි කිරීම ඉක්මනින් කරලා නැත්තම් පින්වත්නි වැටිලා යට වෙලා ඉන්නවා මේ ලක්ෂණ හොඳට තේරුම් ගන්න ඕන අපි අනවශ්‍ය දේවල් තේරුමක් නැති දේවල් ඔය කාමච්ඡන්ද කතාවේදී තමයි මේක ගොඩක්ම මතක් වෙන වෙලාවට මම මේ ධර්ම දේශනාව මැදදී හරි මේක කියන්න ඕන මේවා කඩපු මිනිස්සුන්ගේ අත්දැකීම් තියෙනවා පින්නත් මේවා කඩා ගන්න ඕන දේවල් ඒවා කඩා ගන්නකොට මේ හිත හැසිරෙන ආකාරය ගැන මං ආය ආය කියන්නේ ලොකු ගවේෂණයක ඉන්න ඕනේ. කොහොම හරි ඔන්න කාමච්ඡන්දයෙන් හිතම දවාගෙන ඉන්නවා. හරි. දැන් දන්නවා වෙනදා ගිය තැන් වලට රින් ගන්නෙ නෑ හිත. පරිස්සම් කරගෙන ඉන්නවා. මෙන්න එක දවසක චූටි ඉඩක්. අපි හිතමු දුරකථනයක්ම කියලා. නැත්තම් රූපවාහිනිය කියලා හිතන්න. නැත්තම් අපි හිතමු අනවශ්‍ය කතා කියලා. ඕපදූප කතා කියන්නේ ඔය එකතු වෙලා අල්ලාපසල්ලා පියදිලා ඉන්න එකක් කියලා හිතන්නකෝ. දැන් සන්දයාමේ නිවසේ මේ අල්ලාප සල්ලාප කතාවක් හැමදාම යනවා. මේකේ ඉතින් පැයකමාරක විතර දායකත්වයක් ලැබමින් හිටිය කෙනෙක් කියලා හිතන්නකෝ. මෙයා තීරණයක් ගන්නවා. හරි. මම මේකෙන් අයින් වෙනවා කියලා වීරිය සම්පන්නව ඉස්සෙල්ලාම අයින් වෙන්න බලනවා. අයින් වෙන්න බලනකොට බොහොම අමාරුයි අයින් වෙන්න. බොහොම අමාරුයි අයින් වෙන්න. නමුත් ඉතින් කොහොම හරි කරලා උත්සාහ කරලා අයින් වෙනවා කියලා හිතන්නකෝ. මේ විදිහට කොහොම හරි කරලා උත්සාහ කරලා අයින් වෙනකොට සැබෑවටම දවස් දෙකක් ආයෙසරයක් අර පැත්තට යවෙනවා. ඊට පස්සේ ආයෙ මෙනෙහි කරලා ආයෙ මෙනෙහි කරලා මේකෙන් අයින් වෙලා ඉන්නවා. ඔහොම ඉන්නකොට ඔන්න සතියක් විතර යනකම් එක ගානට ඉඳලා ආයෙ නිකන් විනාඩි 5ක් විනාඩි 10ක් වගේ පොඩි කාලයකට හිත එතෙන්ට රිංගන්න බලනවා. එතකොට මොකද කරන්නේ ආපහු ඇදලා ගන්න බැරි වුණොත් අද දවසේ විනාඩි 5 නම් ඊළඟ දවසෙත් ඔන්න විනාඩි 5ක් ඊළඟ දවසේ විනාඩි 10 කොහොම හොම ටික ටික හිත ලිහිල් වෙලා ඒ පැත්තටම ඇදීලා යනවා. ඒ වෙලාවට තේරුම් ගන්න ඕනේ මෙන්න ආය කාමච්ඡන්දයට මගේ හිත ඇදලා ගියා කියලා. තේරුම් අරගෙන ඉක්මන් ප්‍රතිකාරයක් කරන්න ඕනේ. ඒ වෙලාවේ දැඩි තීරණයක් අරිට වඩා ඔය දුර්වලතාවය ඔය අසමත්කම ඇති වෙන වාර ගන්න ඊට පස්සේ අඩු වෙනවා. ඉස්සෙල්ලාම උනේ සතියකට සැරයක් නම් ඔය කාමචන්දේ නැවත බලවත් වීමක් උනේ ඊළඟ සැරේ සතියකමාරකට සැරයක්. ඊළඟ සැරේ සති දෙක තුනකට පස්සේ තමයි ආයසරයක් මේ දුර්වලතාවය මේ නොහැකියාව අසමත්කම එන්නේ. හරි? ඉතින් ඔය විදිහට ඔය විදිහට අපි අපි ගැන අධ්‍යයනයක් කරමින් ඉන්න ඕන. හරි. මම බලාපොරොත්තු වෙමින් ඉන්නේ ප්‍රහාරයක් එයි කියලා. අන්න එහෙම. හරි මම බලාපොරොත්තු වෙමින් ඉන්නේ දැන් එන්න කාලේ හරි සති දෙකක් විතර මේ කාමච්ඡන්දයෙන් මං අත මිදුණා. මේ වැරදි දේෙන් මං අත මිදුණා. හැබැයි මේක කඩාගෙන එනවා වෙලාවක. අන්න ඒ කඩාගෙන එන වෙලාවට කඩාගෙන එනවා කියන්නේ කුසලය යට කරගෙන මාව මැඩගෙන යන්න බලාගෙන එනවමයි. තීන මිද්දයත් ඒ වගේමයි. තරහත් ඒ වගේමයි. හරි? තරහ සැරෙන් සැරේ සැරෙන් සැරේ මතුවෙනවා. යට කරපුවාම වෛරී පුද්ගලයෙක් හිටියා නම් ඒ වෛරී පුද්ගලයා ගැන තරහ යට කරපුවාම ඔන්න එයාට කොහරි හරි ගියා කියලා ආරංචියක් එනවා. හ්ම්. එහෙම නැත්නම් එයා මොන හරි වචනයක් කිව්වා කියලා ආරංචියක් එනවා. නැත්නම් එයාගේ වචනයක් Tamanටම ඇහෙනවා මොන හරි. මේ ඔය අදාළ මොන හරි සිද්ධි හින්දානේ වෛරී ස්වභාවයක් නැති වෙලා තියෙන්නේ. ඉතින් එහෙම එතකොට ආයසරයක් ඔක්කොම නැති කරගෙන ඇවිල්ලා මුලාවටපත් වෙලා තමන්ට අනුන්ට දෙගොල්ලන්ටම අනර්ථයක් වෙන විදිහටම අර කතා කරගත්ත විදිහටම කලින් මේ වගේ නැති ඒ ඒ වගේ ඒවා දිහා දකින්න අපේ පින්නත් මේ ප්‍රහාර විදිහට මගේ හිතට ඇති වෙන ප්‍රහාර අපි මේ විදිහට එකමුතු වුණොත් අපි අපිත් හයියක් හරි දැන් මම මෙහෙම කියනවා මම මෙහෙම කියන්න ඕන මම මේ අත්දැකීම් ලැබමි මේ මේ මේ සතුරු සේනාවත් එක්ක සටන් කරමින් තමයි මම මෙහෙම කියන්න ඕන එතකොට ඔය පැත්තට ඇහෙන කෙනාටත් හයියක් එන්න ඕනි ආ මේක තමයි ඇත්ත తত্ত্বය කාටත් පොදුයි මේවා එහෙනම් මටත් පොදුයි මේ මගේ විතරක් මේ දුර්වලතාවය මගේ විතරක් අසමත්කමක් නෙමෙයි මේ. මගේ විතරක් අසමත්කමක් නෙමෙයි මේක කාටත් වෙන දෙයක්. එහෙනම් අපි කාටත් පොදු මේ දේ තුළ අපි එකතු වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුලින් ওই ක්‍රමයට අපිව ගවේෂණය කරමින් අර දේශනා කරලා තියෙන ඒවයින් අයින් වෙන්න ඕන ක්‍රමවේදයන් අපි හිමින් හිමින් හිමින් ක්‍රියාත්මක කරමින් ඒවා ක්‍රියාත්මක කරනවා ආයාසමත් වෙනවා ආය ක්‍රියාත්මක වෙනවා ආයාසමත් වෙනවා පළවෙනි වතාවට වැඩිය දෙවෙනි වතාවේ කෙටි කාලයකින් මැඩ ගන්න පුළුවන් දෙවෙනි වතාවට වැඩිය තුන්වෙනි වතාවේදී ඊටත් වැඩිය කෙටි කාලයකින් මැඩ ගන්න පුළුවන් මේ විදිහට කර කර කර කර මොකද කරන්නේ මේ පුහුණු කරනවා පුරුදු වෙනවා මොකක්ද දැන් අපි කතා කරා වගේ තීන මිද්දය අයින් කරගන්න පුරුදු වෙනවා. කුසිතකම ආපු ගමන් ඒක අයින් කරගන්න පුරුදු වෙනවා. එතකොට වෙන වැඩක් යෙදීමක් විතරක් නෙවෙයි ගමනක් යෙදුනහමත් එහෙමයි. අර මං කියන්නේ කුසීත වස්තු 8 ගැන කතා කරනවා කියලා එයාට තමයි ගමනක් යෙදিলা තියෙනවා නම් හෙට අද වැඩ කරන්න බෑ. අද මේ දේ කරන්න බෑ කියලා අද නිකන් ඉන්නවා. හෙට ගමන ගිහින් ඇවිල්ලා හරි අමාරුයි කියලා නිකන් ඉන්නවා. ඊළඟ එක තමයි අසනීපයක් වෙන්න වගේ කියලා නිකන් ඉන්නවා. සැබෑවටම අසනීප වෙන්න එනකොට පූර්ව ලක්ෂණ පහළනකොට අසනීප වෙන්න වගේ අමාරුයි වගේ. එතකොට මේ අර ආරම්භක ධාතුන් තියෙන කෙනා එහෙම නෙවෙයි. මට පොඩ්ඩක් අසනීප වෙන්න වගේ බැරි වෙලාවක්වත් අසනීප මේ හැදීගෙන එන හැටියට උණ හෙම්බිරිස්සාවක් හැදුනොත් දවස් ගාණක් වැඩ කරන්න හම්බෙන්නේ ඒකින්ද මේ හැදීගෙන එන වෙලාවේ ඉක්මනට වැඩ කරලා දාන්න ඕනේ කියලා වැඩ කරනවා අසනීප හොඳ වුණාට පස්සේ මෙච්චර කාලයක් ඒ දෙන්නගේ වෙනස හරිද එක්කෙනෙක් මොකද කරන්නේ අසනීපය හොඳ වුණා විතරයි කියලා නිකන් ඉන්නවා දිගටම අනිත් එක්කෙනා අසනීප දවස් ටිකේ මට වැඩ කරන්නට නොහැකි වුණා අන්න ඒ නිසා වෙන් මම එක දිගට වැඩ කරන්නට ඕනෑය කියලා මොකද කරන්නේ වැඩ කරනවා ඒ වීරිය සම්පන්න පුද්ගලයා. ඒතර අවසාන එක තමයි කෑම. විශේෂයෙන් භාවනා යෝගීව ඉන්න කෙනෙක් නැත්තම් ඒ වගේ පුහුණු කරන කෙනෙක් පොය දවසේ සිල් අරගෙන ඉන්න අය එහෙමත් ඒත් එහෙමයි. මේ වැඩේ ඉතින් කාලම් පටන් ගමු නේද? එහෙනම් තව පැය භාගයක් තියෙන කන්න දැන් නිකන් ඉමු. හරිද? ඊට පස්සේ කාලය ඉවර වෙලා කාලය ඉවරලා කල්පනා කරා දැන් ඉතින් හරි අමාරුනේ කාපු ගම වැඩ කරන්න බෑනේ දැන් නිකන් ඉමු. ආය අලුතෙන් පටන් ගන්න හරි අමාරු ඒවා නිකන් අර නැකත් බල්ලා කරනවා වගේ නිකන් මේ හැම වෙලේම නෙකරෙන පැත්තට තමයි බර. හැබැයි අර ආරම්භක ධාතු තියෙන කෙනා හැම වෙලේම හැම වෙලේම වැඩක් ආරම්භ කරන්න එයාට වැඩි වෙලාවක එක වැඩක ඉඳලා ඊළඟ වැඩේ පටන් ගන්න ඕනම තත්ත්වයක් යටතේ පුළුවන්. ඒකට අමුතු සූදානමක් ඕනේ නැහැ. ඒකට මේ එක එක දේවල් කරගෙන හීටිය ගමන් ඕන එකක් කරන්න පුළුවන් දක්ෂතාවයක් Tamanට තියෙන්න ඕනේ. ඒවා පුරුදු පුහුණු කරලා කරගන්න ඕන දේවල්. ඕනම වෙලාවක Tamanගේ වීරිය සම්පන්නව සිද්ධ කරන කාර්යය ඕනම වෙලාවක කරන්න. ඒකට මේ හතර පැත්තෙම මේ සුදුසුකම් හම්බ වෙනකන් ඉඳලා වැඩ කරන් ඉන්න මිනිස්සු කවදාකවත් ඒ වැඩේ කරන්නේ නැහැ. ඒක කම්මැලිකමේ ස්වභාවයක්. ආහාර ගන්නට ප්‍රථමයෙන් හිතන්නට ඕන දේ කොහොමද? දැන් ආහාර අඩුයි මගේ කුසේ ඒකින්ද මට ওই බත් මත එහෙම නැති වෙලාවක් ඒකින්ද හොඳට වැඩ කරන්න පුළුවන් වෙලාවක්. එහෙනම් අන්තිම මොහොත දක්වා වැඩ කරන්න ඕනේ. මොකද ආහාර ගන්න වෙලාවේ මට විවේකයක් තියෙනවා. ඒ නිසා මේ විවේක ඒ වෙලාව විවේකයක් තියෙන නිසා දැන් හොඳට වැඩ කරලා යන්න උනා. ඒ මොහොතේ විවේකය ගන්න පුළුවන්. ඊළඟට ආහාර අරගෙන ඉවර වෙච්ච ගමන් දැන් මගේ කය හරිම ශක්තිමත්. මොකද හොඳට ආහාර අරගෙන තියෙන්නේ. ඒකින්ද දැන් තමයි වැඩ කරන්න හොඳ වෙලාව. අනිත් එක ආහාර අරගෙන නිකන් ඉඳත් හොඳ නැහැ. අන්න එහෙම හිතලා හරි ඉක්මනට මම ඔය වැඩ මාරු කරගන්න කියලා කියන්නේ අපේ පින්නන්නේ එක වැඩක් ඉවර වෙලා අනිත් වැඩ පටන් ගන්න. දැන් ආහාර ගැනීම කියන එකට අපි සමහර අයගේ ආහාර ගැනීම හරියටම ඒ ආහාර ගන්න වෙලාවේ පටන් අරගෙන ආහාර ඉවර වෙන වෙලාවේ ඉවර වෙනවා. සමහර අය ඒකට අර වගේ ඊට මෙහයින් කෑල්ලක් කලව ගන්නවා ඊට එහයින් කෑල්ලක් කලව ගන්නවා. සමහර අයගේ ගමනක් යෑම කියන එක ඒ පටන් ගන්න වෙලාවේ පටන් අරගෙන ඉවර වෙන වෙලාවෙම ඉවර වෙලා ඊළඟ වැඩේ පටන් ගන්නවා. සමහර අය නෑ ගමනක් යන්න ඉස්සෙල්ලා ලොකු වෙලාවක් ඒකට ඊට ගමන ගිහිලා ඉවර වුණාට පස්සේ ලොකු වෙලාවක් ඒකට. ඉතින් මෙන්න මේ වගේ බොහෝ දේවල් අපි එකතු කරගන්න ඕනේ අපේ මේ ජීවිතයේ තියෙනා වූ සැබෑ తত্ত্বය තේරුම් ගන්නට අපි බොහෝ දේවල් ඒක රාශී කරගන්න ඕන ජීවිතයට මේ ඔය වගේ වරදින තැන් හැම එකක්ම හදාගන්න ඕන පින්නත් නේ හොඳට අපේ මානස දිහා බලලා එහි ක්‍රියාකාරීත්වයට ගැළපෙන විදිහට මේ ධර්ම කරුණු යොදා ගන්න ඕන. ඒකින්දා ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන සංකල්පය එකකට එකක් බලවත්ව ඒක නැගෙන විදිහට හදාගන්න ඕනේ. ඒ කියලා කියන්නේ යම්කිසි කාර්යයක් ගැන පළවෙනියෙන්ම ඇති වෙන වීරය ඊට වඩා බලවත් පසු ඇති වෙන වීරය ඊට වැඩිය බලවත් වෙන්න ඕනේ. පරාක්‍රම ධාතු කියන්නේ තව තවත් තව තවත් ඉදිරියට යන්නට අර පළමුව ඇති වෙන වීරය දෙකටම වැඩිය වඩාම බලවත් වීරයක්. ඉතින් මේ වීරයන් ඇති වෙන විදිහට සුදුසු පරිදි මෙනෙහි කිරීම කරන්න ඕනේ ඒ වාගේ අනුසස් මෙනෙහි කරන්න ඕනේ එතකොට ලොකු ලාභයක් වැඩ කරගෙන යන්න පුළුවන්. ඉතින් මේක පුහුණු කරන්න තීන මිද්දේ යට කරගන්න කුසීතකම යට කරගන්න. ඊළඟට අතිභෝජනය පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. කියන්නේ ආහාර නවත්වා ගැනීම. එහෙම හැම වෙලේම තව පිඩු දෙක තුනක් වරදන්න ඉඩ තියෙනවා කියලා දැනෙනවා. ටිකක් කන්න පුළුවන්. ඔබ තේරෙන විදිහට අපි කතා කරනවා. තව ටිකක් මට කන්න පුළුවන් වගේ දැනෙනවා. කියන්නේ මේ හිර වෙලා නවතිනකම් ඇදෙනකම් එන බඩ ඇදිලා වගේ නවතිනකම් කන්නේ නැහැ. ඒක සෞඛ්‍ය පැත්තෙනුත් හොඳ නැහැ. Tamange ඊට පස්සේ අර බත් මත කියන එක එන්නේ එතකොට. එහෙම නෙමෙයි තව කන්නට පුළුවන්කම තියෙදි නවත්තන්න පුහුණු කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි ආහාර ප්‍රත්‍යවේක්ෂාව හොඳින් සිද්ධ කරගන්න ඕනේ. ඒක කාමච්ඡන්දේ පැත්තටත් තියෙන ප්‍රබල දෙයක් අපි ඒක ගැන කතා කරා. ඒ කියන්නේ මොකටද මේ ආහාරය ගන්න හරියට වාහනයකට ඉන්ධන සපයනවා වගේ මේ ජීවිතේන්ද්‍රිය පවත් ගන්න මේ ජීවිතය අරගෙන යන්න විතරක් ආහාර ගන්නවා කියන එක දැන් මෙතනදී අතිබෝධයනය කියන එක තේරුම් ගන්න ඕනේ මේකත් එක්ක එන අධික කම්මැලිකම් අධික විදිහට චිත්තචෛතසිකයන්ගේ මේ හැකිලෙන ගතිය මේ භෝජනයත් එක්ක එන ඒ වගේන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ ඊළඟට හැම වෙලෙම මේ තීන මිද්‍යත් එක්ක හුඟක් අය ඉරියව් වෙනස් කිරීම කරන්නට කල් දානවා පින්වත්නි මේවා යට කරගන්න ඕනේ. මේවා ගැන ඒ වෙලාවෙම අදහසක් එන්න ඕනේ. මම ඔය වෙලාවකට අපේ භාවනා කරන උදවියට සඳහන් කරනවා මෙහෙම. පළවෙනි ප්‍රහාරය කියලාමයි කියන්නේ. භාවනා කර කර ඉන්නවා. ඔන්න පළවෙනි ප්‍රහාරය කියලා කියන්නේ තීර මිද්දෙන් මෙහෙම කඩාගෙන වැටෙන අක්ෂරයක්. එහෙම කඩාගෙන වැටුණාට පස්සේ ආ කමන්නේ මෙයා මොකද කරන්නේ හොඳට කෙලින් වෙලා ඉඳගෙන අදිෂ්ඨානය කරගෙන වැඩේ පටන් ගන්නවා. ඒ වැඩේ පටන් ගත්තාම හරි ගියා නම් පළවෙනි වැඩේ සාර්ථකයි. එහෙනම් ඉතින් ආයේ වෙන පියවරක් ඕනේ දැන් හොඳට මේ තමන් අදිෂ්ඨානයක් අරගෙන පටන් ගත්තාම ටිකක් වෙලාවකට ආයසරයක් ඩිග් ගාලා කඩාගෙන වැටුනොත් ඒ වෙලාවේ තේරුම් ගන්න ඕනේ ඊළඟ ප්‍රහාරය එන්නේ හොඳටම භාවනා කරන ගමන් නිදියන්න බලාගෙන මොකද දැන් පළවෙනි එකේදී සාර්ථකුුන්නේ නැහනේ ආයසරයක් අදිෂ්ඨානයක් අරගෙන කය ඍජු කරගෙන පටන් ගත්ත එක මේ ඒක උපකාරයක් උනේ නැහැනේ. එහෙනම් මොකද කරන්න ඕනේ දෙවැනි එකේදී නැගිටින්න ඕනේ. එතකොට නැත්තම් තමන් දැන් ඒව නැති කරගන්න හැටි නිදිමත නැති කරගන්න හැටි තියෙනවනේ. ඉස්සෙල්ලාම තමන් කර කර ඉන්න දේවල් සජ්ජායනා කිරීම ඊට පස්සේ මේ ඇඟ පොඩි කර ගැනීම මුහුණ අතපය ආදිය තමන්ම පොඩි කරගන්නවා ඊළඟට වතුර බොනවා ඊළඟට නැගිටලා සක්මන් කරනවා නැගිටලා සක්මන් කරන මේ ඔක්කොම කරද්දි නිදිමත අඩු වෙන්නේ නැත්නම් ඒ පැහැදිලිවම විශේෂයෙන්ම ආලෝකය මෙනෙහි කිරීම පළවෙනියම තියෙන ආලෝකය මෙනෙහි කිරීම නැත්නම් ඉර එළිය තියෙන තැනක නම් ඉන්න හොඳට ඇස් දෙක අරලා මේ එළියට ඇස් නිරාවරණය කරලා මේවා හොඳට ආලෝක සංඥාව ඇති කරගන්නවා. එහෙම නැත්නම් රාත්‍රීක නම් ආලෝක සංඥාව ඇති කරගන්නවා. ආලෝකමත් ස්වභාවයන් ඇති කරගන්නවා. කොහොම නමුත් අවසානයේදී අපිව තීන මිද්දේ සම්පූර්ණයෙන්ම යට වෙච්ච වෙලාවක විස්කම්බන වශයෙන් පින්නත් මේ භාවනාවකදී ඒක මේ අත්දැකීම හොඳටම ලබන්න පුළුවන්. හිත නිකම් ප්‍රබාස්වර වුණා වගේ තත්යකටපත් වෙනවාපත් වෙලා අපි දැන් කරවල තැනක නම් භාවනාව යෙදිලා ඉන්නේ ඇස් පියාගෙන භාවනා කරනකොට වටේ කරවල බව දැනෙනවනේ. අන්න ඒ කරවල බව දැනීම අතහැරිලා හරියට නිකන් හඳ පෑවුවා වගේ සම්පූර්ණයෙන්ම Tamanට වටේ ආලෝකමත් ස්වභාවයක් තියෙනවා වගේ දැනෙනවා. ඒක මනසේ ඇති වෙන ස්වභාවයක් තීන මිද්දේ යටවීම නිසා. බලන්න එතකොට ඒක ප්‍රභාස්වර ගතියක් එතන තියෙන ඒ ස්වභාවය තුල තීන මිද්ද මාත්‍රයක්වත් නැහැ. ඒක ස්කම්බන වශයෙන් යට වෙච්ච වෙලාවක ඇස් පියාගත්තාම දැනෙන්නේ දැන් මේ අපි කාමරයක නම් ඉන්නේ කරුවල කාමරයක නම් ඉන්නේ ඒ කාමරය පුරාවට ඒ කාමරය පුරාවට සම්පූර්ණයෙන්ම ආලෝකමත් ස්වභාවයක් තමයි තියෙනවා වගේ දැනෙන. හැබැයි අස්සන්න බැලුවොත් එහෙම එකක් හැබෑවටම නැහැ. සමහර අය රැවටෙනවානේ. මගේ නල්ලෙන් එළිය විහිදුනාය නැත්නම් දෙවියෝ වැඩියාය ඔය වගේ ඔය සැබෑම දේවල් ඒ ස්වභාවිකව සිද්ධ වෙන දේවල් වලට හරියට මේ වරද්දගෙන ඒවා ගැන තීරණ ගන්න ගතියක් ස්වභාවයක් තියෙනවා එතකොට අන්නේ ආලෝක සංඥාව ඇති කර ගැනීම ඊළඟට ඉරියව් වෙනස් කිරීම ඊළඟට ඉන්න තැනින් නැගිටලා ගිහිල්ලා ඇතුළක නම් හිටියේ එලිමහනේ වාසය කරන්න පුළුවන්. එළියේ එළියේ ඉන්න ඕනේ. එතකොට හුඟක් වෙලාවට මේ මේවා ඔක්කොම මේ පොඩි උපක්‍රම වුණාට හැම දෙයකින්ම අපිට එන කම්මැලිකම් නැති කරගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන ධර්මම ප්‍රහාරය තමයි ඉන්න තැන නිින්ද යන එක. සමහර අයට ඉන්න තැනම මේ භාවනා කර කර ඉඳ බලනකොට හොඳට නිදි. ඉතින් එහෙම වෙන්න බෑ. ඒ ඔක්කොම ඒ නිදා ගැනීම කියන එක පුරුදු කරන්න ඕන සිහියෙන් කරගන්න. ඊළඟට ඒ ඒ පැහැදිලිව මේක පුරුදු කරගන්න ඕන අදිෂ්ඨාන කරලා නිදා ගන්න. මෙන්න මේ වෙලාවට මම නැගිටිනවා කියලා. එතකොට ඒ වෙලාවටම නැගිටින්න ඕන දකුණු ඇලයට හැරිලා මේ ඒක අපි වෛද්‍යවරුන්ගෙනුත් විමසලා තියෙනවා. මනසෙකුත් නිදිය ගන්න තියෙන හොඳම ඉරියව්ව තමයි ඉරියව්ව කියලා වෛද්‍යවරු සඳහන් කරන උඩු බැලිය අතට යටි බැලිය අතට නිදිනකොට මේ කොඳු යට පෙළිය තියෙන හැඩෙත් එක්ක ඒ කොඳු යට පෙළියට හානි වෙන ස්වභාවයක් තියෙනවා. දකුණු ඇලයට නිදා ගැනීමේදී ඒ ශරීර අවයව වලට තියෙන්නේ ඊටාම යෝග්‍යම ඉරියව්වක් අභ්‍යන්තරගත ශරීර ඉරියව්ව ඒ ඉරියව්ව අභ්‍යන්තරගත ශරීර අවයව වලට මේ හොඳම ඉරියව්ව කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට ඔය අත් හිරි වැටිලා, කකුල් හිරි වැටිලා එක එක එක එක මොනවත් වෙන්නේ නැහැ ඒ ඉරියව්වේ නිදාගත්තාම. ඒකට හොඳට සිහියෙන් නිදිලා හොඳට සිහියෙන් නැගිටින්නට ඕනේ. ඒ වගේම තමයි අනිත් කාරණා දෙකේදීම වගේ කල්යාණ මිත්‍රයන් ඇති බව සහ සත්‍රාය කතා කියන ඒවා. කල්යාණ මිත්‍රයන් කොහොම හරි කරලා මේ මේ අවස්ථාවේදී තීන මිද්දේ අයින් කරගන්න මෙහෙමයි කියලා දේශනා කරනවා, Tamanට උපදෙස් දෙනවා, අවශ්‍ය වෙලාවට මේ මානසිකාර්යය සකස් කර ගැනීම පිළිබඳව. ඒ වගේම තමයි වීරයෙන් කටයුතු කරපු අය පිළිබඳව දැන් ඔය අපි පාසල් ළමයින්ට හුඟක් වෙලාවට කියනවා. හරි. පාසල් දරුවන්ට හුඟක් වෙලාවට අපි මතක් කරනවා මෙන්න මේ ආකාරයට තමන්ගේ කටයුතු හරිගස්ස ගන්න පරණ චරිත කතා අරගෙන ගොඩාක් දියුණුවටපත් වෙච්ච මිනිස්සු ඉන්නවා. අන්නේ දියුණුවටපත් වෙච්ච මිනිස්සුන් පිළිබඳව චරිත කතාවන් අරගෙන ඒ චරිත කතාවන් වලට අනුකූල වෙන විදිහට ඒ චරිත කතාවන් වලට අනුකූල වෙන විදිහට අපි අපේ කටයුතු සම්පාදනය කරගන්න ඕනේ කට්ටිය වීරිය වඩපු හැටි ඒ කට්ටිය ඒ ජීවිතය දිනා ගන්න කටයුතු කරපු හැටි එක එක වෙලාවලදී බාධාවල් විශේෂයෙන් වෙන බාධාවල් ජයගත්ත හැටි මේ හැම දෙයක් ගැනම ලොකු අදහසක් ලොකු අදහසක් ඇති කරලා තියාගන්න ඕනේ. ඒවා නැවත නැවත හිතවල නැගින්න ඕනේ පිළිබඳව කතා කරන්න ඕනේ විශේෂයෙන්ම අපිට ඉතින් කතා කරන්න තියෙන ඉහළම වීරයක් දරපු මහා උත්තමයාණන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ බෝධිසත්ව අවධිය කියලා කියන්නේ ඊටාම පැහැදිලිව අපිට ලැබිලා තියෙන විශාලම අවස්ථාවක්. ඉතින් අපේ ජීවිතයට වීරිය සම්පන්න හැඟීම් ඇති කරගන්න කම්මැලිකම නැති කරගන්න ඔය ඔක්කොම දුරු කරගන්න පුළුවන් මේ මේ කියපු කාරණා ඔක්කොම Tamanta සත්‍ප්‍රාය වෙන්න එතකොට තීන මිද්‍යාත් අයින් වෙන්න විශේෂයෙන්ම ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු මේ සියල්ල ඇති වෙන්න ඒ වගේම තමයි මේ අතිබෝධනය නැති වෙන්න මේ ඔක්කොම ලැබෙන්න පාවිච්චි කරන්න පුළුවන් ඒක උපක්‍රමයක් තියෙනවා. ඒ උපක්‍රමය අතිමහත් වූ සංවේගයක් එක්ක ඇති කරගන්න පුළුවන් එකක්. ඒ තමයි මේ කවුරුත් දැකලා ඇති මහා බෝසත්ත්වයන් වහන්සේගේ දුෂ්කර ක්‍රියාව පිළිබඳව තියෙන ඒ ඉරියව්වේ තියෙන ලක්ෂණ තියෙන රූප තියෙනවා. ඒවා අඹපු ඒවා තියෙනවා. ඉතින් ඒ දුෂ්කර ක්‍රියාව ගැන බෝධිසත්වයන් වහන්සේම දේශනා කරපු අවස්ථා තියෙනවා පින්නත්. එතකොට ඒ වෙලාවේදී සඳහන් කරන්නේ මේ හුස්ම ගන්න පවා බැරි වුණා හුස්ම නැවතුණා කියලා. හුස්ම මේ වීරිය කොච්චරද කියනවා නම් හුස්ම නැවතුණා කියලා අන්තිමට. හුස්ම නවත්තනකොට කන් වලින් හුලම් පිට වුණා කියලා සහ ඇතුළු වුණා කියලා. නාසයෙන් හුස්ම ගන්න එක නවත්වා කන් වලින් මේක වුණා කියලා. ඒ වෙනකොට ඇතිවෙච්ච අධිකතර වූ වේදනාව කොච්චරද කියනවා නම් කිසිම මිනිහෙකුට කිසිම බ්‍රාහමණයෙකුට කිසිම දෙවියෙකුට කිසිම බ්‍රහ්මයෙකුට කිසිමම කෙනෙකුට මේ ලොවේහි එවැනි වේදනාවක් දරන්න බෑ කියලා. ඉතින් වසර 6ක් තිස්සේ ටික ටික ටික ටික ටික ටික ආහාර අඩු කරලා අන්තිමට ළඟට වැටෙන පුංචි මොන හරි ගෙඩියක් විතරක් ආහාරයට අරගෙන මේ බඩෙන් අල්ලනකොට පිට කොඳු ඇටපේලිය අහුවෙනවා. හිස් කබල වේලිච්ච ලබු කට්ටක් වගේ ඇකිලිලා රැලි ගහිලා. මේ අත්තරින් එහෙම ඇල්ලුවොත් මේ රෝඹුවන් මේ ලෝම ඔක්කොම ගැලවිලා එනවා අතට ඒ තරමට ඒ හැම වියලිලා. හරි. ඉතින් මේ ඇස් යටට ගිරිලා ඉලයට ඔක්කොම පෑදිලා. මේ වගේ වීරයක්. හරි. එක මම දන්න මම වීරය ඇති වෙන්න ඕනද කියලා කියන්නම්. එක මම දන්න හොඳට මුදල් තිබුණා බලයක් තිබුණ මහත්යෙක් හිටියා. මේ මහත්තයා එහෙම නරක කෙනෙක් නෙවෙයි. හොඳ කෙනෙක් ධර්මානුකූලව හිටපු කෙනෙක්. ඉතින් මේ තනත්තා සාමාන්‍ය ජීවිතයක් අරගෙන ගිහලා අන්තිමට යම්කිසි වයසකදී කකුලක තුවාලයක් ආවා. කකුලක තුවාලයක් ඇවිල්ලා ඒක ලොකු වුණා, ගොඩක් වැඩි වුණා. මේ අන්තිමට එයාට ආහාර ගන්න බැරි වුණා. අන්තිමට මේ මැතිතුමා බලන්න මාව එක් කරගෙන ගියා. එක් කරගෙන ගිලා ඒ ඒ මෞතුමිය මොකද කරේ? හාමුදුරන්ට පෙන්වන්න ඕනේ කියලා. මම එතකොට ওই දුෂ්කර ක්‍රියාව පිළිබඳව ওই ඉරියව් පිළිබඳව ගොඩක් කියනවා. ඒ පින්නන්ත අයට. ඉතින් පෙන්වන්න ඕනේ කියලා සති දෙකක් ඇතුළත වෙච්ච දේ කියලා කණ්ඩ බැරුව සති දෙකක් ඇතුළත මොකද වෙලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම ඊළාට ටික පෑදිලා බඩපොත්ත පිටකොන්දට ඇල්න ගන්නට ඇවිල්ලා ඊ타මත්ම වැහැරිලා තිබුණා හිතන්නවත් බැරි තරමට සාමාන්‍යයෙන් අවුරුදු 50 ගානක විතර වගේ වයසේදී. මෙවැනි අවස්ථා කොච්චර වෙලා ඇද්ද අසනීප තත්වයන් හින්දා සසර ජීවිතේ අපිට හරි සංසාරික ජීවිතේ මෙවැනි අවස්ථාවලට කොයිතරම්නම් මුහුණ පාලා ඇද්ද කියන්නකො එතකොට එහෙමනම් එවැනි අවස්ථාවලට අපි ওই විදිහට මුහුණ පාලා තියෙනවා නම් ඕන තරම් එක සැරයක් වීරයෙන් මුහුණ පෑවොත් ඒ කියන්නේ ඇත්තටම කණ්ඩ බැරුව මොන හරි ප්‍රශ්නයක් වෙලා ඔය වගේ ඕන තරම් සුදාගින්නේ ඉඳ ඇති ඕනතර එක සැරයක් හරි වීරය වඩන්නට මේ වගේ තත්ත්වයක් තියා එක දවස් දෙකක් බඩගින්න ඉන්න පුළුවන් එක වේලක් බඩගින්න ඉන්න පුළුවන්ද කියලා බලන්න සමහර වෙලාවට සීල් සමාදන් වෙච්ච අයට හරි අමාරුයි එක වේලක් ඉඳ. වීරියේ තියෙන මදිකම. ඉතින් එහෙමනම් ඒ වගේ දේවල් හිතන්න ඕන. ඔය බෝධිසත්වයන් වහන්සේගේ වීරය මෙනෙහි කිරීම ඊටාම ඉහළයි. ඒ විශේෂයෙන් දුෂ්කර ක්‍රියාව මෙනෙහි කරලා ඒ දුෂ්කර ක්‍රියා අවස්ථාවේදී ඇති වෙලා තිබුණ දුක්ඛිත తত্ত্বය දරාගත්ත දරා ගැනීම සංවේදීව ඊතා සංවේදීව මෙනෙහි කිරීමෙන් පින්වත්නි අති විශාල ලාභයක් ඇති කරගන්න පුළුවන් අපිට. අතිවිශාල ලාභයක් ඇති කරගන්න පුළුවන් මේ තීන විද්‍ය නැති කරන්න. ඉතින් ওই වගේ උපක්‍රම ඔය ඔක්කොම දැන් අපි කතා කරපු ඔක්කොම කල්යාණ මිත්‍රයන් නැති බව, සත්ප්‍රාය කතාවන් ආදී මේ ඔක්කොම තීන මිද්දය කියන සතුරාට විරුද්ධව භාවිතා කරන මෙවලම්. ඒ හැම මෙවලමක්ම ඒ ඒ වෙලාවේදී භාවිතා කරන්නට අවශ්‍ය කරන මානසිකාරය ඒ මොහොතේදීම උපදින්න ඕන. ඒ උපදින විදිහට අපේ මනස ඔන්න සාරාංශගත කරලා කියන්නේ ඒ උපදින විදිහට අපේ මනස සකස් කරගන්න ඕනේ. ඒ හදාගන්න මානසිකාරය තමයි යෝනිසෝ මානසිකාරය වෙන්නේ. උතනදී ඒ ක්‍රියාවලිය තමයි හුඟක් දෙනෙක් භාවිතා කරන්නේ නැත්තේ. ඒ ක්‍රියාවලිය තමයි හුඟක් දෙනෙක් භාවිතා කරන්නේ නැත්තේ පින්වත්නි. ඒ මොකද ඒ ක්‍රියාවලිය භාවිතා කරන්නේ නැති නිසා තමයි ඒ ඒ මානසිකාරය හදාගන්නා ක්‍රියාවලිය සකස් නොකරගන්න හින්දා තමයි ඔක්කොම කරුණු දන්නවා එයාගේ හිතෙන් අදාළ වෙලාවට අදාළ වෙලාවට අදාළ විදිහේ හැඟීම නැగిලාවිලා මේ ඔක්කොම නැති වෙලා යන ආකාරයට අපි අපේ කටයුතු සම්පාදනය කරගන්න ඕනේ ඒක තමයි අත්‍යවශ්‍යම කාරණාව. ඒක තමයි අත්‍යවශ්‍යම කාරණාව. ඉතින් ඊටාම විශාල කාර්යයක් ඊටාම විශාල කාර්යයක් ඒ ඒ මොහොතේදී ඒ ඒ මොහොතේදී මේ තමන්ගේ මානසිකාරය ඍජුවම මේ කාරණාවට ප්‍රතිරෝධය දක්වන්න තියෙන විදිහට ප්‍රතිරෝධය දක්වන විදිහට හදා ගැනීම සිද්ධ කරන්නේ කොහොමද පුරුදු කරලා මේ කාරණා ටික ඔක්කොම දැනගෙන ඒ කාරණා ටික හොඳට මතක තියාගෙන ඒක තීන මිද්‍යත් එක්ක පොර අල්ලලා වරුදු කරනවා. හරිද? එතකොට තමයි Tamanට අත්දැකීමක් එන්නේ. Tamanට අත්දැකීමක් එන්නේ එතකොටයි කොහොමද මේක කරන්නේ කියලා. අන්න ඒ අත්දැකීම Tamanගේ පැත්තෙන් අතිමහත් ලෙස ඇති කරගන්න ඕනේ කොහොම හරි මේ අවස්ථාවට මුහුණ දෙන්න බලාගෙන. ඉතින් මේ තියෙනා වූ ස්වභාවයන් අපි හොඳට අවබෝධ කරගන්න අවබෝධ කරගෙන මේ ක්‍රියාත්මක භාවය හදාගන්න ආය ආය මම කියනවා මේ ක්‍රියාත්මක භාවය හදාගන්න හරියට නිකන් ඒක විහිළුවක් විදිහට ගන්න එපා මේක තම තේරුම් ගන්න ඕන හින්දා කියන්නේ හරියට නිකන් මගේ මනස කියන පරිගණකයට තීන මිද්ද අල්ලන හරි තීන මිද්දේ කියන වෛරස් එක අල්ලන වෛරස් ගාඩ් එකක් දැම්මා වාගේ වෙන්න ඕනේ. හරිද? එයාව අල්ලලා කුදලලා එයාට ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැහැ. අන්න ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ක්‍රියාවලිය හරියට මෘදුකාංගයක් වගේ කම්පියුටර් එකට දාන. ඒක දැම්මාට පස්සේ ක්‍රියාත්මකයි. ඒ වගේ මෙතන තීන මිද්දේ එනකොට යට කරලා, තලලා, හිර කරලා විස්කම්පන වශයෙන් ප්‍රහාණය කරලා සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක තමයි තීන මිද්දේට අදාළව භාවිතා කළ යුතු යෝනිසෝ මනසිකාරය. හරි. මේ මනසිකාරය හදන්න ඕන. මේ මනසිකාරය හදන්නේ පුරුදු කරලා. මේ වැඩපිළිවෙල පුරුදු කරනවා. හවල් වෙලාවේදී මේක කරන්න. හවල් මේ වගේ தත්වෙන් ප්‍රහාරයක් આવොත් මේක කරන්න. මේ වගේ தත්වෙන් ප්‍රහාරයක් આવොත් මේක කරන්න. මේ වගේ වෙලාවට මේක කරන්න මේ වගේ වෙලාවට මේක කරන්න කියලා පුරුදු කරනවා. ඉතින් කාලයක් පුරුදු වෙන කරනකොට නිකම්ම කරන මට්ටමටපත් වෙනවා. අන්න ඒක තමයි රහස. ඒක තමයි අපි කරගත යුත්තේ. ඒකමයි ක්‍රමේ. නැත්තම් හැමදාම මේ කරුණු මතක තියාගෙන ආරම්භක ධාතු කියන්නේ මේක, පරක්කම ධාතු කියන්නේ නික්කම ධාතු කියන්නේ මේක, ආහාරයේ අතිභෝජනය කියන්නේ මේක. ඉතින් ඕවා කිය කී කී කී ඉදී පාවිච්චි කරන එකක් නෑ. ඒක හින්දා පාවිච්චි වෙන විදිහට මනස හදාගන්න ඕනේ. අපි ඊළඟ කාරණාවටත් යමු. උද්දච්ච කුක්කුච්ච කියන කාරණා දෙක. මේකත් තීන මිද්දේ වගේම චෛතසික ධර්ම දෙකක් වෙනවා. උද්දච්චය කියලා කියන්නේ හිතෙහි නොසන්සුන් බව. ඒක එක්තරා අකුසල චෛතසිකයක්මයි. අකුසල චෛතසිකයක්මයි උද්දච්චය කියලා කියන්නේ. එතකොට උද්දච්චය කියලා කියන මේ නොසන්සුන් ස්වභාවයට පත් වෙන හිත එක ආරම්මණයක මනාවකට පිහිටන්නේ නැහැ. එක ආරම්මණයක එක දිගට පිහිටන්නේ අරමුණේ සැලෙමින් පවතින හරියට ඔකට සඳහන් කරලා තියෙන්නේ හුළඟේ ලෙල දෙන කොඩිය වගේ කොඩියට කරන්න දෙයක් නැහැනේ හුළං හමනකොට පට පට පට පට පට ගාලා අර කර ලෙල දෙනවා ඉතින් ඒ ලෙල දෙන කොඩිය වගේ කොඩියට නිශ්චලව ඉන්න බෑ අන්න ඒ වගේ තමයි මේ අරමුණෙහි සැලමින් පවතින සිත. එතකොට මතකනේ අර දැන් අපි සාකච්ඡා කරන මේ සංගාරව සූත්‍රයේදී සඳහන් කරලා තියෙන්නේ මේ වාතයෙන් කම්පණය වෙන දිය රැලි නැගෙන දිය භාජනය වගේ කියලා. හරිද? ඒතර කුක්කුච්චය කියලා කියන්නේ පසුතැවෙන කරපු වරද ගැන හෝ නොකල යහපත ගැන පසුතැවෙන ස්වභාවය. ඒකත් අකුසල චෛතසිකයක්. ඒ කියන්නේ පසුතැවෙන්න හොඳ නැහැ කියන එකයි. වැරදි වුණාම පින්වත් මේ පසුතැවෙන්නේ නැතුව ඒ වැරදි හදාගන්න පසුතැවුණා කියලා පසුතැවීම පස්සේ ඇති වෙන තැවෙන දැවෙන ස්වභාවය. පශ්චත්තාපය. එතකොට ඒක රත් වීමක්, දැවීමක්, පිච්චීමක් ඒකේ තේරුමක් නැහැ. මොකද අපහු කොට ගන්න බෑනේ. වැරද්දක් වුණාම පසුතැවෙන්නේ නැතුව ඒ වැරද්ද අමතක කළා දාන එක නෙවෙයි පින්නත් කරන්න ඕනේ. ඒ වැරද්ද හොඳින් විශ්ලේෂණය කරලා ආය එවැනි වැරද්දක් නොවන විදිහට හිත සකස් කර ගැනීම තමයි සිද්ධ කරන්න ඕන පසුතැවීම කියන්නේ බොහොම භයානක දෙයක්. පසුතැවීම කියලා කියන්නේ පින්නත් මේ අපිට ඊ타ත්ම ඊ타ත්ම ප්‍රබලව දැනෙන්නට ඕන මේ පසුතැවීම කියන එක මේ පසුතැවීම සිද්ධ නොවන ආකාරයට කරන්නට ඕනේ පන්න පන්න පහර දෙන නාගයෙක් වගේ තමයි මේ පසුතැවීම කියලා කියන්නේ. ඒක හරි දරුණු අකුසලයක් හිත පිහිටවා ගන්නට අමාරුයි. ඉතින් මේ චෛතසිකයන් දෙක තීන මිද්දේ වගේ හැම වෙලෙම එකටම බැඳිලා උපදින්නේ නැහැ. එකට කතා කරාට මේක එකටම බැඳිලා උපදින්නේ නැහැ. ඒක දැන් උද්දච්චය කියන එක අපි අහලා තියෙනවානේ. මෝහය, අහිරිකය, අනෝතප්පය, උද්ධච්චය. මේ මොනවද මේ හතර? සර්වා කුසල චෛතසික ධර්මයන්. හැම අකුසලයක් එක්කම ඒ කියන්නේ අකුසලයක් කොතනද උද්දච්චය එතන තියෙනවාමයි. මෝහය, අහිරිකය, අනෝතප්පය මෝහය ඇත්ත වසන් කරන ස්වභාවය, අහිරිකය, අනෝතප්පය පාපයට ලැජ්ජා නැති ස්වභාවය සහ පාපයට බය නැති ස්වභාවය කියලා කියන මේ අකුසල චෛතසිකයන් එතකොට උද්දච්චයත් එක්ක ඔය ටික ඔය හතර හැම අකුසලයක් එක්කම උපදිනවා. හැම අකුසලයක් එක්කම උපදිනවා. එතකොට අකුසල් සිත් ඔක්කොගේම උද්දච්චය තියෙනවා. හැබැයි කුක්කුච්චය කියන එක ඇති වෙන්නේ අකුසල් සිත් 12න් දේශ මූලික සිත් දෙකේ විතරයි. ඒත් හැම දේශ මූලික සිත් දෙකේ හැම වෙලෙම ඇති වෙන්නේ නැහැ මේ චෛතසික ධර්මය. එතකොට ඒ සිත්වල ඒ කියන්නේ දේශමූලික සිත් දෙකේ ඇති වෙන්නේ අර කරපු නොකරපු පවපින් ගැන තැවෙන අවස්ථාවල පමණයි. එතකොට උද්දච්චය කුක්කුච්චය නැතුව ඒ කියන්නේ කුක්කුච්චයෙන් වෙන් වෙලා ඇති වෙනවනේ එතකොට. ඒක තේරෙනවා. හැබැයි කුක්කුච්චය කියන්නේ අකුසලයක්. කුක්කුච්චය ඇති වෙන හැම වෙලාවකම උද්දච්චය තියෙනවා. උද්දච්චය විතරක් තනි වෙන වෙලාවල් තියෙනවා. හැබැයි කුක්කුච්චය තනිය උපදින්නේ නැහැ. උද්දච්චයත් එක්කමයි උපදින්නේ. ඒක ඉතින් තව පැහැදිලි කාරණාවක් කියන්න දෙයක් නැහැ. මේ එතකොට මේ දෙකම නීවරණ වෙනවා. නීවරණ වෙන්නේ භාවනාවට ඒ වගේම යහපත් ත්‍ත්වයට බාධා වෙන හින්දා උද්දච්ච කුච්ච කියලා කියන්නේ හැම වෙලෙම මේ නොසන්සුන්කම ඇති කරන හිත භාවනාවෙන් අතුමුදවන ඒකාග්‍රභාවය නැති කරන ස්වභාවයක් තියෙන්නේ. ඉතින් ඒක හින්දා මේ මේවා උපදින්න හේතු වෙන කාරණා වගේම ඒ කෘත්‍යයන් වල තියෙන සමානකම් හින්දා තමයි මේ දෙකෙම සිද්ධ කරන හිත නොසන්සුන් කිරීමක්මයි. එහෙනම් මේ දෙක එකට තියෙන බාධා වෙන්නේ සමාධියට. චිත්ත සමාධියට ප්‍රබල වශයෙන් බාධා වෙනවා විරුද්ධ වෙනවා මේ චෛතසික ධර්මයන්. ඉතින් ඒකින්ද ඒවා නීවරණ බවට පත් වෙනවා. ඉතින් අපි මේ වගේ දේවල් දැන් ඔය හිතේ නොසන්සුන්කම කියන එක මෙතනදීත් අපි මතක් කරන්න ඕනේ තීරමිද්දේදීත් එහෙමයි හැම තැනකදීම එහෙමයි මේවා සිද්ධ වෙන්නේ ඒ කියන්නේ දැන් අපි දන්නවා භාවනා කරනකොට උපදින්නේ කුසල් සිත්. එතකොට එතකොට කුසල් සිත් එක්ක අකුසල චෛතසික උපදින්නේ නැහැ. හැබැයි ඒ භාවනාවට ඉස්සෙල්ලා ඒ භාවනා සිතක් පහළ වෙන්න ඉස්සෙල්ලා හෝ භාවනා කරන අතර ඒ අතරමැදදී මේ උද්දච්ච කුක්කුත සහගත සිත් ඒ වගේම තීන මිද්ද සහගත සිත් එතකොට කාමච්ඡන්ද ආදී සිත් පහළ වීම සිද්ධ වෙනවා. එහෙම ඒ වගේ සිත් පහළ වීම සිද්ධ වෙනකොට මොකද වෙන්නේ? මේ භාවනාවෙන් උපදින චිත්ත විශේෂයෙන් මේ උද්දච්ච කුක්කුච්ච ඇති වෙනවනේ භාවනාවෙන් උපදින චිත්ත සංප්‍රයුක්ත සමාධියක් තියෙනවා නම් අන්නේ සමාධිය දුබල වෙනවා. අර තීන මිද්දේ උපදිනකොට වීරිය දුබල වෙනවා. අපි ඒක මතක් කරන්නේ වෙලාවේ. දැන් මේකෙදි වෙන්නේ සමාධිය දුබල වෙන්න හේතුවක් වෙනවා. අර පූර්ව භාගයේ හෝ එහෙම නැත්නම් අතරමැදදී හෝ මේ භාවනාවත් එක්ක ඒ අතරමැදිව හෝ පූර්ව භාගයේදී උපදින්නා වූ උද්දච්ච කුච්චයන් හේතු කොටගෙන සමාධිය දුබල වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ සමාධිය දුබල නිසා පැහැදිලිවම ගැටලුකාරී තත්ත්වයක් නැති වෙනවා. මේකට ප්‍රබලව හේතු වෙනවා මේ සීල පාරිශුද්ධයක් නැති වෙනකොට කුකුච්චය උපදිනවා. සීලයෙන් චෝදනා එනකොට. හරිද? එතකොට භික්ෂුන් වහන්සේලාගේ ඇවැත් වලින් චෝදනා එනකොට ඒ අයට හිත එක කරගන්න බැරි වෙනවා. බැරිලත් පරාජිකා තත්ත්වයටපත් වුණා කියලා භික්ෂුවක් එවැනි තත්යකටපත් වෙලා එහෙමනම් කරගන්නට බැරි වෙනවා. හුඟක් වෙලාවට හොයාගන්න පුළුවන් වෙන්නේ ඒ සමාධියට බාධා වෙන නිසාවෙන්. එතකොට අපි බොහොම පරිස්සම් වෙන්න ඕනේ. හරිම අමාරු දෙයක් වෙන දේවල් වර්තමාන දේවල් හුඟක් වෙලාවට. නමුත් මේ පසුතැවීම කියලා කියන මේ කුකුච්චය කියලා කියන එක නවත්ත ගන්න අමාරු තත්යකටපත් වෙනවා. ඒක තද්ද බල නොසන්සුන්කමක් ඇති වෙන සමහර තමන් අතින් කරපු පව් ගැන විතරක් නෙමෙයි පින්නත් නොකරපු යහපත් දේ ගැන. මොකද නිකන් අපි තේරෙන ලෞකික උදාහරණයකින් මම කියන්නම් මේ ඔය මේ විභාගයකට එහෙම මේ පාඩම් කරන ළමයින්ට විභාගය කිට් වෙනකොට සමහර අයට මේ පාඩම් කරේ නැහැ කියලා නොසන්සුන්කම උපදිනවා. ඒ කියන්නේ කලකිරීමක් ඇති වෙනවා. පසුතැවීමක් ඇති වෙනවා. අයියෝ මට කරගන්න බැරි වුණානේ. අහවල් අහවල් දේවල් කරලා කර හිටියා කියනවට වැඩිය අවශ්‍ය දේ කරගන්න බැරි වුණා කියලා කියන්නේ නොකරපු අවශ්‍ය දේ පිළිබඳව ගැටලුවක් උපදිනවා. නොකරපු අවශ්‍ය දේ පිළිබඳව ගැටලුවක් ඉපදිනවා. ඒ වගේම කරපු නරක පිළිබඳව පසුතැවීමක් නොකරපු හොඳ දේ ගැන පසුතැවීමක් ඇති වෙනවා. අන්න ඒ විදිහට මේ උද්දච්ච කුච්ච තමන් කෙරෙහි තියෙනවද නැද්ද කියලා අර කලින් අපි මතක් කරා වගේම තමන් කෙරෙහි මේ වගේ ස්වභාවයක් තියෙනවද නැද්ද කියලා තමන්ම හොයාගන්න ඕනේ. එහෙම හොයාගත්තේ නැත්නම් මේවා නැති කරගන්නට පුළුවන්කමක් නම් ලැබෙන්නේ නැහැ. කොහොම හරි කරලා විමසිල්ලෙන් ඉඳලා දැන් අපි මේ ගොඩක් කාරණා කියවන මේවා උපදින ආකාරයන් පිළිබඳව. එතකොට ඒ එවැනි ආකාරයකට මේවා උපදිනවාද හිතේ නොසන්සුන්කම් තියනවාද ඒ වගේම මේ කියන ආකාරයේ ගැටලුකාරී தත්වයන් වලට මුහුණ පාන්නට සිද්ධ වෙනවාද කියලා තමන්ගේ පැත්තෙන්ම තමන් විමස විමසා විමස විමසා බලන්නට ඕනේ. තමන්ගේ පැත්තෙන්ම තමන් විමස විමසා විමස විමසා බලන්නට ඕනේ. එහෙම විමස විමසා විමස විමසා බලමින් හැම වෙලාවකම වගේ ජීවිතය નિවැරදි කරගන්න අවශ්‍ය කරන අතිවිශාල වූ වැඩපිළිවෙලක් සිද්ධ කරන්නට ඕනේ. ඉතින් කොහොමද මේ උද්දච්ච කුක්කුච්චෙන් අයින් වෙන්නට දේශනාවේ සඳහන් කරලා තියෙන දේවල් මොනවද කියලා අපි විමසලා බලන්න ඕනේ. අත්ති භික්කවේ චේතසෝ අවූපසමෝ තත්ත අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුපන්නස්සවා උද්දච්ච කුක්කුච්චස් උපාදාය උපන්නස්සවා උද්දච්ච කුක්කුච්චස බීයෝභාවය වේපුල්ලාය චිත්තයාගේ නොසන්සුන් බව ගැන නුසුදුසුසේ මෙනෙහි කිරීම බහුල බව හේතු කොටගෙන නූපන් උද්දච්චය උපදින බවත් උපන් උද්දච්ච කුක්කුච්චය නැවත නැවත ඉදීම වශයෙන් වැඩෙන බව සඳහන් කරලා තියෙනවා. එතකොට මේ චිත්තයාගේ නසංසුම් බව කියලා කියන්නේ උද්දච්ච කුක්කුච්චයමයි. එතකොට මෙතනදී. එතකොට එහෙම එකක් ඇති වුනහම ඒක ප්‍රහාණය හුඟක් අට සිද්ධ වෙන දේ තමයි ඒක ප්‍රහාණය කරන්නට අවශ්‍ය කරන දේවල් ගැන හිතන්නේ නැතුව අයියෝ මගේ හිත හරි නොසන්සුන් මේ මට මුකුත් කරගන්න බෑ මට මේ හිත එකඟ වෙන්නේ නෑ බලන්නකෝ කියලා අර ඒකෙන්ම කලබල වෙනවා ඒ කලබල වීමෙන්ම තමයි ඒ ගැන මෙනෙහි කිරීමෙන්ම තවත් නොසන්සුන් බවට පත් වෙන ඒවා තමයි ඔය අන්තිමට යන්නේ සාමාන්‍ය ජීවිතවලදීත් වෙනත් මේක එහෙමම තමයි අන්තිමට වෙන්නේ හානිය වැඩි වෙනවා මිසක් හානිය අවම වෙන්නේ නැහැ. ඉතින් මේක නවත්තන්න අපි කාරණා හොයනකොට මේකට මෙන්න මේ මේ මේ සිද්ධිය හොඳට තේරුම් ගන්න ඕන. අපිට යම් කිසි ආකාරයක නොසන්සුන්කමක්, කලකිරීමක්, පසුතැවීමක් ඇති වුනහම මම මේ දේ කරේ නෑ කියලා හිත සංසුන් කරගන්න දක්ෂ වෙන්න ඕනේ. ඊට පස්සේ නැත්තම් වෙන්නේ මේ නොසන්සුන්කම හින්දා අර සමහර අයට තියෙන්නේ මම වෙන උදාහරණයක් උකර ගන්නම් මේ මොකක් හරි සිද්ධියකට තරහ වෙනවා දෙන්නේ තරහ වෙලා ඔන්න වචන දෙක තුනක් කියා ගන්නවා ඒ වචන දෙක තුන කියාගත්තට පස්සේ දැන් දෙන්න මොකක් හරි සිද්ධියකට නෙමෙයි තරහ වුනේ එක්කෙනෙක් පරණ රණ්ඩු වෙච්ච මොකක් හරි කතාවක් ආයෙ කියනවා එතකොට අනිත් එක්කෙනා ඒක ආයෙ මතක් කරලා ඊට පස්සේ වෙන්නේ මොකද්ද අර පළවෙනි රණ්ඩුව හේතු වෙනවා දෙවෙනි පරණ රණ්ඩුවක් ආයෙස්මතු කරලා පරණ එකට ආයෙ රණ්ඩු වෙනවා. ඔව් මට මතකයි මේ විදිහට කිව්වා. ඔව් ඔව් ඒ දවස්වලත් එහෙමයි කලිනුත් එහෙමයි එදා සිද්ධියේදීත් මේ වගේ තමයි කරේ කියලා මතකනේ කියලා වෙරලා ආයෙ එකට රණ්ඩු වෙනවා. ඒ වගේ මේක පටලා ගැනීමක්. හිත නොසන්සුන් වුණාට පස්සේ අර වගේ වෙන්නේ මොකද? නොසන්සුන්කම නිසා නොසන්සුන්කමක් ඇති වෙන්න හේතුවක් වෙනවා. ඒ නොසන්සුන්කම ගැන මෙනෙහි කරන්න ඕනේ. ඒක ප්‍රහාණය කරගන්නේ කොහොමද කියලා මිසක්කා ඒ නොසන්සුන්කම හින්දා තවත් නොසන්සුන්කම ඇති වෙන විදිහට ඒක හරියටම ප්‍රකට කාරණාවක් ඒක හරියටම හොඳට අධ්‍යයනය කරලා බලන්න අපේ පින්නත්නේ Taman තුල මේ වගේ ලක්ෂණ පහළ වෙන හැටි අත්දැක ගන්න පුළුවන් ඕන තරම් අනේ මන්දා මගේ හිත එකඟ වෙන්නේ නැහැ මගේ හිත එකඟ වෙන්නේ නැහැ මේ භාවනාවක් වැඩෙන්නේ නැහැ කවදා මේක කරගන්නද දන්නේ නැහැ මේවා මෙහෙම තිබ්බොත් එහෙම මොනවා වෙයිද කියලා ඔය එක එක අනවශ්‍ය මෙනෙහි කිරීම කරලා කරලා කරලා කරලා කරලා මොකද වෙන්නේ? එන්න එන්න එන්න එන්න වැඩි ප්‍රශ්නේ දුරදිග යව ගන්නවා ලෞකික ජීවිතයේ සමහර දේවලුත් ප්‍රශ්නෙන් ප්‍රශ්නයකට මුණ දෙන විදිහට සිද්ධ කර ගැනීමෙන් සිද්ධ වෙන්නේ අපේ පින්වත්නි අති විශාල වූ ගැටලුවක්. එහෙම වුණාම වෙන්නේ ලොකු ගැටලුවක් මොකක්ද ගැටලුව එන්නෙන්ද එන්නෙන්ද ප්‍රශ්න අවුල් බවටමපත් වෙනවා. එතකොට වෙන්නේ තිබ්බට වැඩිය ලොකු ගැටලුවක්. ඉතින් මේවා ගැන හොඳට තේරුම් ගත්ත මිනිස්සු මොකද කරන්නේ? මේ වගේ හානියක් වෙනකොට පරණ දෙයක් හින්දා හරි හානියක් වෙනකොට හොඳට සිහියෙන් මේ ගැටලුකාරී தත්ත්වය දිහා බලනවා. බලලා මොකද කරන්නේ? හිමින් සැරේ බොහෝම හිමින් සැරේ අවශ්‍ය කරන වැඩපිළිවෙල නිර්මාණය කරගන්නවා තමන්ගේ පැත්තෙන්. අවශ්‍ය කරන වැඩපිළිවෙල නිර්මාණය කරගන්නවා තමන්ගේ පැත්තෙන් ඒ මොකද අපිට අවශ්‍ය කරන සිහිය වැඩි කරගන්න, වීරිය වැඩි කරගන්න, නුවණ වැඩි කරගන්න, අදිෂ්ඨානය වැඩි කරගන්න මේ මොකක්වත් කරගන්න හම්බෙන්නේ නැහැ. මේ වගේ නොසන්සුන්කම් වලට හිත යෙදුනොත් විශේෂයෙන් චිත්ත සමාධිය නැති වෙන හින්දා චිත්ත සමාධිය නැති වෙනවා කියලා කියන්නේ අපි බලාපොරොත්තු වෙන අනේකුත් විස්කම්බනයන් විස්කම්බන ප්‍රහාණයන් සිද්ධ කරගන්න බෑ. මේ චිත්ත සමාධියේ තියෙන වටිනාකම කියලා කියන්නේ චිත්ත සමාධිය මේ නොසන්සුන්කමට ප්‍රහාරයල කරන්නේ. එතන තියෙනවා අනිත් පැත්තට හිතන්න ඕනේ විකල්ප ක්‍රියාමාර්ගය. චිත්ත සමාධිය කියන එක නොසන්සුන්කමට ප්‍රහාරයල කරනවා. නොසන්සුන්කම නැති කරනවා. නොසන්සුන්කම චිත්ත සමාධිය නැති කරනවා. හරිද? ඒතර සමාධිය බලවන්ත කරගන්න කෙනෙකුට නොසන්සුන්කම් උපදින්නේ නැහැ. නොසන්සුන්කම් උපදින්නේ නැති වෙනකොට ලැබෙන ලාභයක් තියෙනවා. දැන් අපි කලින් මතක් කරා සර්වා කුසල චෛතසික ධර්මයන් ගැන. එතකොට සර්වා කුසල චෛතසික ධර්මයෙන් වලින් එකක් තමයි නොසන්සුන්කම කියලා කියන්නේ. ඒ කියන්නේ හැම අකුසලයක් එක්කම නොසන්සුන්කම් ඇති වෙනවා. ඒ කියන්නේ නොසන්සුන්කම් නැති අකුසල් පහළ නැත. එහෙනම් අපි මොකක් හරි එක කුසලයක් වර්ධනය කරගෙන උපරිම චිත්ත සමාධියක් වර්ධනය කරගත්තා. දැන් සමාධිය කියන්නේ සමාධිය. සමාධිය කියන්නේ හිතේ එකඟ බව. එතකොට ඒ සිතේ එකඟ බවක් මම මෛත්‍රියේ හින්දා ඇති කරගත්තා කියලා හිතන්නකෝ. උදාහරණයක් අරගෙනම කතා කරන්නකෝ. මෛත්‍රී චේතෝ විමුක්තිය දක්වා වර්ධනය කරගෙන මම ලොකු නොසංසුන්කම නැති වෙන ලොකු සමාධියක් උපදවා ගත්තා. අන්න ඒක නිසා ඒ නොසන්සුන්කම මගේ තුළ ඇති වෙන්නේ නැති හින්දා රාගාදී කෙලෙස් ධර්ම වලට ඉඩක් නැති වෙනවා නැගී හිටින්නට අසුබය නැති වුණාට මට සුබ හැඟීම් පාලනය වෙනවා හැබැයි අසුබයෙන් කැපිලා යනවා වගේ කැපිලා යන්නේ නැහැ හැබැයි එන්නේ නැහැ සමාධිය තියෙනකම් මේ සමාධිය නැති වෙන වෙලාවක තමයි ආ එන්නේ මේ සමාධිය ඒ අසුබ හැඟීම තදින් පාලනය වෙනවා එන්න දෙන්නේ නැතුව ඉතින් ඒක හින්දා මේ ඒකාග්‍රතාවය කුමන හෝ කුසලයකින් උපදවා ගැනීමෙන් ඒකාග්‍රතාවය කියන චෛතසිකය ප්‍රබල වෙනවා. හරි. කුමන හෝ කුසල හැඟීමකින් මේ ඇති වෙන දැන් වීරයත් එහෙමනේ. වීරය කියන්නේ වෙනම එක එක එක එක කුසලයන් ඉදිරියේ වීරය ඒ ඒ කුසලයට අදාළව ඇති වුණාට වීරය කියන ගුණාංගය අපේ පැත්තෙන් අපි පුරුදු පුහුණු කරලයි තියෙන්නේ. ඉතින් ඒවා ගැන හිතනද ඒකාග්‍රතාවය කියන හිතක් උපදින්න හේතු වෙන යම්කිසි කොටසක් තමයි චෛතසිකයක් තමයි ඒකාග්‍රභාවය කියලා කියන්නේ. ඉතින් ඒකත් එක්ක සංසුන් සිත් පහළ වීම සිද්ධ වෙනවා. මේවා අපි ඊටාම හොඳින් ඊටාම හොඳින් ක්‍රියාත්මක භාවයට ගන්න ඕනේ. ඉතාම හොඳින් අපේ මේ වැඩ කටයුතු ටික සම්පාදනය කරගන්න ඕනේ. ඉතින් ඒ සඳහා අවශ්‍ය අවශ්‍ය වෙලාවට කොයි විදිහකින් හරි තමන්ගේ ජීවිතයට මේ දේවල් උපරිම වශයෙන් යෙදෙන විදිහට මානසිකාරය හදාගන්න ඕනේ. හරිද? යෙදෙන විදිහට මානසිකාරය හදාගන්න ඕනේ. ඒක තමයි අපේ පැත්තෙන් ඇති කරගන්න ඕනේ. ඉතින් මේ මහා ගමනක පෙර ලකුණු තමයි මේ අපි කතා කරන්නේ. භාවනාවට සතුරුකම් කරන තමන්ගේ කුසලයට ඉදිරියට ගන්නට බැරි වෙන අර ගමන යන්න බැරි වෙන විදිහට බාධාවන් තමයි මේ නීවරණ වලින් හටගන්නේ මේ නීවරණ ධර්මය යටපත් නොකිරීම නිසාවෙන් සසර යනවා පින්වත්නි අපි සසර අපිට මෙවැනි අවස්ථාවක මේ උතුම් ධර්මයේ තියෙන අවස්ථාවකත් අපි නීවරණ වලට යට වෙලා මේ ධර්මයට අනුව අපේ ජීවිතය අවබෝධ කරගන්නට අවස්ථාව සකස් කරගන්නේ නැතිනම් ඒ තරම් අපරාධයක් තවත් නැහැ ඒ තරම් අපරාධයක් තවත් නැහැ එතකොට දැන් අපි මේ කතා කරා වගේ අර එක උඩ එක වැටෙනවා. හරියට වැල් පොලිය වගේ. වැල් පොලිය වගේ පින්නත් මේ උද්දච්චය දැන් මේ අලුතෙන් ඇති වෙන උද්දච්චය අර පරණ උද්දච්චයම හේතු වෙලා පරණ නොසන්සුන්කම හේතු වෙලා අලුතෙන් හැදෙනවා. ඉතින් දැන් අපි මේ ආකාරයට ධර්මයේ සඳහන් වෙන මේක නවත්වා ගන්න කරන්න ඕන දේවල් පිළිබඳව අත්තිබික්කය චේතසෝ රූප සමෝ තත්ත යෝනිසෝ මනසිකාර බහුලිකාරෝ ඒ කියන්නේ අර සමාධිය, සංසිඳීම ආදිය මේ කියන්නේ මේ හිතෙහි ඇතිවෙන සංසුන් බව සංසිඳීම පිළිබඳව අදාළ සුදුසු මෙනෙහි කිරීම බහුලව සිද්ධ කරන්න ඕනේ. එතකොට එහි තියෙන සුවදායක తত্ত্বය, එහි තියෙන වටිනාකම දැන් අපි කතා කරා වගේ ඒවයින් අපිට ලැබෙන ලාභයන් නොයෙකුත් ආකාරයට මෙනෙහි කිරීමෙන් අපිට පැහැදිලිවම මේ කියන මේ නොසන්සුන් බව නැති කරගන්නට පුළුවන්කම තියෙනවා විශේෂයෙන්ම අනිකුත් කාරණා ගැන මතක් කරොත් ධර්ම විනය දෙක ඉගෙනගෙන තියෙන්නට ඕන කියන කාරණාව හොඳට හොඳට ධර්ම විනය දෙක ඉගෙනගෙන තියෙන්න ඕනේ මොකද නැත්නම් පසුතැවිලි වෙනවා පසුව විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා වෙන අපිට විනයෙන් චෝදනාවෙන් පටන් ගත්තොත් පින්නත් පසු කාලීනව දැන් උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට තියෙන එක්තරා ගැටලුවක් තමයි නොදන්නාකම කියන එක අදාළ නැත. මම දන්නේ නැතුව හරි පරාජිකාවකට හේතු වෙන කාරණාවක් සිද්ධ කරා නම් දැනගත්ත ගමන් එයාට තේරෙනවා මම පරාජිකා වෙලා කියලා. ඒක එතන වැරද්ද සිද්ධ වෙලා තියෙන්න ඕනේ. හැබැයි ඒක පරාජිකාවකට හේතු වෙනවා කියලා දන්නේ නැහැ. නමුත් එතකොට පරාජිකා වෙලා ඉවරයි. ඉතින් අන්න ඒ වගේ එකින්ද ධර්මයේ විනය හොඳට ඉගෙනගෙන තියෙන්න ඕන. කැප අකැප දේවල් පිළිබඳව හොඳින් ප්‍රශ්න කරලා විසඳාගෙන තියාගන්න ඕනේ. ඒ වගේම වැඩිහිටි අයව ආශ්‍රය කරන්න හොඳට වැඩිහිටි කියලා කියන්නේ එතන වයසෙන් නෙවෙයි. හොඳට තමන්ගේ අභිවෘද්ධිය ඇති කරගත්ත නුවණ තියෙන මිනිස්සුන්ව ආශ්‍රය කරන්න ඕනේ. එතකොට ධර්ම විනයදර කල්යාණ මිත්‍රයන්ව සේවනය කරන්නට ඕනේ. එතකොට මේ හැම වෙලෙම මේක කැපද මේක කැපද ආදී වශයෙන් තමන්ට යෝග්‍ය අයෝග්‍ය වෙන දේවල් පිළිබඳව කතාවන් මේ වගේ කාරණාවන් තමයි මේ අර ඉපදුනේ නැති උද්දච්ච කුච්චේ නූපදින්නට ඒ වගේම ඉපදිලා තියෙන නොසන්සුන්කම් දුරු වෙන්නට හේතු වෙන්නේ. හොඳට කරුණු දැනගෙන තියෙන්න ඕන කියන එක ධර්ම විනය දැනගෙන ඉන්න ඕන කැප අකප පිළිබඳව දැනගෙන තියෙන්න ඕනේ ඊළඟට වැඩිහිටියන් කරුණු දන්න අයව හොඳින් සේවනය කරන්න ඕනේ. ධර්ම විනයදර කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න ඕනේ. එතකොට කැප අකැප බව පිළිබඳව කතා සත්‍යය කතා කියලා කියන්නේ ඒකනේ. ඉතින් මේ කරුණු තමයි මේ වගේ අපි මේ ප්‍රශ්نين බේරෙන්න සිද්ධ කරන්න ඕනේ. ඉතින් ඒ ඒ භික්ෂුන් වහන්සේලාට ඉතින් ගිහි ඇත්තන්ටත් ඊට අදාළවම තමන් අවශ්‍ය කරන පිළිවෙත් ධර්ම මොනවද කියලා හරියට දැනගන්න විශේෂයෙන් දස කුසල් පිළිබඳව දැනගන්න මතක් කරන්නම හිතෙනවා කලින් මතක් කරපු කාරණාවක් මොකද මේවා නොදැනගෙන සිද්ධ කරපුවාන් පස්සේ ඇති වෙන තත්වයක් එක තරුණයෙක් මුණ ගැහෙනවා මට එක වෙලාවක පුදුම නොසන්සුන්කමක් ඇති වෙලා දාඩිය දාගෙන දැඩි නොසන්සුන් බවක් එක්ක ඉතින් ඇවිල්ලා අහපුවාම මොකද මේ කියලා වසර ගානකට ඉස්සෙල්ලා සිද්ධ වෙච්ච වැරද්දක් පිළිබඳව ඒ කියන්නේ යාගේ විවාහ પ્રાપ્ત වෙන්නට ආසන්න කාලයේ හෝ නැත්නම් ඒ විවාහ වෙලා තමන් බලාපොරොත්තු නොවන කාලයක ඉපදුන දරු ගැබක් විනාශ කරන්නට එයා කටයුතු කරලා තිබුණා. ඒකින්ද මේ යුවල ඊටාම දරුණු ඝනයේ පසුතැවීමකටපත් වෙලා දැන් ඉතින් අපායේ යෑම හැරෙන්නට වෙන කරන්න දෙයක් නැතය කියන උපදේශක් ලැබිලා තියෙනවා. අන්න ඒකයි කියන්නේ කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම, වෘද්ධයන් ආශ්‍රය කිරීම කියන එක අත්‍යවශ්‍යයි කියලා. ඒක අපායේ යන්න හේතු වෙන කාරණාවක් වෙනව නමුත් ඒකට ප්‍රතිකාර කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අපාය යන කාරණාවක් නෙවෙයි ඒකට ප්‍රතිකාර කරගන්න පුළුවන්කම තියෙනවා ඒ වගේ වෙලාවක පසුතැවීම නෙවෙයි පින්වත්නි කරන්න ඕනේ. ඊටාම උනන්දුවෙන් මනස ඝාතනයක් මගේ අතින් සිද්ධ වුණාය. ඊටාම උනන්දුවෙන් කටයුතු කරන්න ඕනේ. ඊටාමත්ම උනන්දුවෙන් කටයුතු කරලා මේ භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා කියන ගුණාංගයන් වර්ධනය කරගෙන කොහොම හරි කරලා අවශ්‍ය කරන තැනට තමන්ගේ මානසිකත්වය වර්ධනය කරගන්න ඕන විපාකය නොලැබෙන විදිහට ආසන්න භවය හෝ රැක ගැනීම සඳහා කළ යුතු දේවල් අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න ඕනේ. ඉතින් ඒකින්ද තමයි මේ කියන්නේ හරියට ප්‍රතිපදාව දැනගන්න, හරියට කරුණ දැනගන්න ඒකයි ධර්මය දැනගන්න ඕනේ කියලා. කියන්නේ කර්මය ගැන හරියට දැනගෙන තියෙන්න ඕනේ පින්නත් අපි හැම වෙලෙම ඒ කර්මය ගැන දැනගෙන නොසිටියොත් අපිට බොහෝ සැකයන් සහ පසුතැවීම් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ උද්දච්චය ආය උපදින්නේ නැති වෙන්නම නැති වෙන්නේ කවදා හරි දවසක මේ නොසන්සුන්කම් දුරු වෙන්නේ අරිහත් මාර්ගයෙන් ඒ වගේම අනාගාමි මාර්ගයෙන් මේ පසුතැවීම් කියන ඒවා අයින් වෙනවා. ඉතින් මේ මාර්ගසිත උපදවා ගැනීමෙන් මේවා සමුච්ඡේද වශයෙන්ම අයින් කරන්න පුළුවන්කම තියෙනවා. සමුච්ඡේද වශයෙන්ම අයින් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙම सिद्ध කරන්නටත් අවශ්‍ය කරන වැඩපිළිවෙල හදාගන්න ඕනේ. එතකොට අපි යනවා ඊළඟ කාරණාවට දැන් මෙතනදිත් ඒ වුණාට මතක් කරන්න ඕනේ මේ කාරණා ටික උද්දච්ච කුච්චයන් පිළිබඳව කාරණා ටික හොඳින් මතක තබාගෙන ධාරණය කරගෙන Tamanට එන නොසන්සුන්කම් ඒක ලොකු යෝධ වැඩක්. සමාධිය ඇති කර ගැනීම සඳහා නොසන්සුන්කමත් එක්ක pore ඇල්ලීම උද්දච්ච කුක්කුච්චයත් එක්ක pore අල්ලන්න වෙනවා අපිට මේ සමාධිය ඇති කර ගැනීම සඳහා ඔන්න සිද්ධිය මේ දෙක හරියට නිකන් ආලෝකයයි අඳුරයි වගේ ආලෝකය ඇතිවීම අඳුර නැතිවීම කියන දෙක එකම සිද්ධියක්. හැබැයි ඒ සිද්ධියේ පැතිකඩ දෙකක්. හරි. ආලෝකය එකම සිද්ධියක් යම් තැනක ආලෝකමත් වෙනකොට අපිට කියන්න පුළුවන් කාරණා දෙකක්. එතන ආලෝකයමත් වුණා නැත්නම් අඳුර නැති වුණා. අන්න ඒ වගේ තමයි නොසන්සුන්කම සහ සමාධිය. දෙක එකට එන්නේ නැහැ. තරහ සහ මෛත්‍රියත් ඒ වගේ. වීරිය සහ තීන මිද්‍යත් ඒ වගේ. එහෙනම් මේ හැම අකුසලයකටම ප්‍රතිවිරුද්ධ කුසලයන් තියෙනවා. එතකොට අන්න ඒ හැම අකුසලයකටම ප්‍රතිවිරුද්ධ මේ කුසලයන් සමග තමන්ගේ ගනුදෙනුව කෙරෙන්නේ. දැන් මෙතන මේ නොසන්සුන්කම අභිබවා සමාධිය වර්ධනය කර ගැනීමේ වැඩපිළිවෙල දැන් ආරම්භ කරන්න ඕනේ. හරි? ඒ වැඩපිළිවෙල ආරම්භ කරන්න දැන් තියෙනවා මෙතන මේ අපි කතා කරපු කරුණු වල තව කරුණු හොයාගෙන ධර්මය තුලින් සියුම් සියුම් වශයෙන් මොකද දැන් මට පටන් ගන්න වැඩක් තියෙනවා. අන්න එහෙම පටන් ගන්න පින්නත් මේ. මට අලුත් රාජකාරියක් තියෙනවා සිද්ධ කරන්න. ඒ කියන්නේ මේ නොසන්සුන්කම නැති කරලා චිත්ත සමාධිය ඇති කර ගැනීමේ වැඩපිළිවෙලක් මම ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. අන්න ඒක තමයි මේ අපි ආරම්භ කරන වැඩේ. ඉතින් මේකට අවශ්‍ය කරන එක එක එක එක දේවල් මේ මෙනෙහි කිරීම ආදිය මේ අපි මේ කතා කරපු දේවල් එකතු කරගෙන මොකද කරන්නේ? හිමින් සැරේ බොහොම පරිස්සමෙන් ආරම්භ කරනවා. ආරම්භ කරනකොට ඕම අසාර්ථක වෙනවා. ආයේ ඒකට අදාළව දේවල් කල්යාණ මිත්‍ර ආශ්‍රය කරමින් එතකොට සත්වාය කතා ආදිය මේ කතා කරපු දේවල් භාවිතා කරගෙන ධර්ම විනය හදාරමින් අවශ්‍ය මෙනෙහි කිරීම සිද්ධ කරමින් මොකද කරන්නේ නැවත යන්තම් ඔන්න සමාධිය පැත්තට බර වීගෙන එනවා ආය නැති වෙනවා ආය ඒ පැත්තට බර වෙනවා හිත ආය නැති වෙනවා ආය නොසන්සුන්ම වෙනවා මේ වෙලාවේ මේකට ප්‍රතිකර්ම යොදනවා තමයි දැන් මේ පුරුදු කරනවා හිත අන්න එහෙම පුරුදු කරනකොට ඒ ඒ වෙලාවේ කරන්න ඕන දේවල් දැන් මේ විදිහ දේවල් කරන්න ඕනේ දැන් මේ විදිහ දේවල් කරන්න ඕනේ මේ නොසන්සුන්කම් ඇතිවීමට මේ මේ බෙහෙත් තියෙන්නේ මේකට මේ මේ බෙහෙත් තියෙන්නේ ඔය විදිහට ඒ ඒ දත්තා ඒ ඒ අකුසලයන්ට යොදමින් නොසන්සුන්කම කියන එක අයින් කර ගැනීමේ වැඩපිළිවෙල තමන්ගේ පැත්තෙන් සිද්ධ කරගන්නවා පින්නත් මේ. ඉතින් ඒක පුරුදු කරනවා. කාලයක් යනකොට නොසන්සුන්කමක් නැත්තම් උද්දච්ච කුක්කුච්චයන් ඇති වෙනකොටම ඒක නැති කර ගැනීමේ යථාභූත ක්‍රමවේදය තමන්ගේ පැත්තෙන් නැగిලා එනවා. අන්න එතකොට තමයි අර සංගාරව සූත්‍රයේ මේ සූත්‍රයේ තියෙන ආකාරයට අපිට ඒ යථාභූත ඥානය තිබේනම් තමයි Tamanට අර්ථයක් අනුන්ට අර්ථයක් දෙපැත්තටම අර්ථයක් සහ අර කියන මානසිකව වැහෙන ස්වභාවය අර වැඩියෙන් සජ්ජායනා කරලා තිබුණත් ඒ වාගේ අර්ථයක්වත් වැටහෙන්නේ නැති සජ්ජායනා මේ නොකරපු දේවල් ගැන කවර කතාවක්ද කියලා. ඒකෙම තියෙන තව කාරණාවක් තමයි මේ ඒකෙම තියෙන විකල්ප කාරණාව තමයි මේ බ්‍රාහමණයා සඳහන් කරනවා මේ සමහර වෙලාවල් තියෙනවා මේ සජ්ජායනා නොකරපේවත් තේරෙනවා කියලා. සජ්ජායනා නොකරපේවත් තේරෙන එහෙනම් ඉතින් සජ්ජායනා කරපේවා ගැන කවර කතාවක්ද කියලා. ඒ තමයි මේ නීවරණ යටපත් වෙච්ච අවස්ථාව. හොඳින් නීවරණ යටපත් වෙලා චිත්ත ඒකාග්‍රතාවයක් වර්ධනය වෙලා තියෙනවා නම් පින්වත්නි සැබවින්ම අපිට නොතේරුණ කරුණු තේරෙන්න පටන් ගන්නවා. නොතේරුණ කරුණු තේරෙන්න පටන් ගන්නවා කියන එක ඉතින් ඒකින්ද මෙහි තියෙන වටිනාකම් තව තව මෙනෙහි කරන්න. හැමදාම ජීවිතයේ මුලාවට පත් කරගෙන ජීවත් වෙලා බෑ. ජීවිතයේ අතුලාන්තය අවබෝධ කරගන්න ඕනේ. මේ සිද්ධ වෙන ක්‍රියාවලිය තේරුම් ගත්තට පස්සේ ඔන්න ඔය ඕන එකක් කියලා ඉන්න පුළුවන්. ඇයි? දැන් දන්නවා වෙන දේ මොකක්ද කියලා. ඒකින් දා අවශ්‍ය කරන වැඩපිළිවෙල නිර්මාණය කර ගැනීම තමන්ගේ පැත්තෙන් තියෙන අතිවිශාල වූ වගකීමක් වෙනත් හොඳයි. ඒ තමයි උද්දච්ච කුකුච. දැන් අපි යමු මේ විචිකිච්ඡා කියන ධර්මතාවය පිළිබඳවත් විචිකිච්ඡාව කියලා කියන්නේ සැකය කියන එකට තවත් කියන නමක්. එතකොට නොයේකුත් දේවල් පිළිබඳව නොයේකුත් කරුණු පිළිබඳව තමයි මේ සැකයන් ඇති වෙන්නේ. ඉතින් හැම දෙයක් ගැනම ඇතිවන හැම සැකයක්ම විචිකිච්ඡා නීවරණය වෙන්නේ නැහැ. මේ නීවරණය කියලා කියන්නේ අපිට කුසලයන් වර්ධනය කරගන්න ධර්මයන් ඒ කියන්නේ විචිකිච්ඡා කියන නමින් අපි සඳහන් කරන්නේ ධාන ආදී ධර්මයන් ලබා ගැනීමට එතකොට මොනවද මාර්ගසිත ඵලසිත උත්තරී මනුස්ස ධර්මයන් ලබා ගන්නට බාධා වෙන සමාධියට බාධා වෙන මේ සැකයන් තියෙනවා අන්න ඒ සැකයන් නිසා Tamanට එක දිගට වීරිය ගන්න බෑ එක දිගට අවශ්‍ය කරන වැඩ පිළිවෙල නිර්මාණය කරගන්න බෑ අන්න ඒ ඉන්න ඒ තමයි ඇතිවන්නා වූ විචිකිච්ඡාව කියලා කියන්නේ. ඉතින් ඒකට සඳහන් කරලා තියෙනවා මේ පින්නන්තය දන්නවනේ. බුද්ධාදී අටතැන පිළිබඳ වෙන සැකය කියලා. බුද්ධාදී අටතැන කියලා තමයි සාමාන්‍ය කියන්නේ. ඉතින් හොඳට මතක තියාගන්න මේ එක තැනක් ගැනවත් සැකයක් ඇති වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සිටියාද නැද්ද ඔය කිව්වට බුදුහාමුදුරුවෝ කියලා කෙනෙක් හිටියාද නැද්ද දන්නේ නැහැ. කවුරු හරි එකතු වෙලා හදපු ධර්මයක්ද දන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ ගැන සැක ඇති වෙනවා. ධර්මය ගැන සැක ඇති වෙනවා. සංඝයා කෙරෙහි සැක ඇති වෙනවා. ඊළඟට සීල සමාධි ප්‍රඥා කියලා කියන ත්‍රිශික්ෂාව පිළිබඳව සැක ඇති වෙනවා. ඕක කරාට ඔය කියන தත්වයකටපත් වෙන්නට පුළුවන්කමක් නැතුව ඇති කියලා. ඊළඟට අතීතය පිළිබඳ අතීත ස්කන්ධ ආදිය ගැන සැක ඇති වෙනවා. අනාගත ස්කන්ධ ආදිය ගැන සැක ඇති වෙනවා. එතකොට මේ දෙපැත්තම අතීත අනාගත කියන දෙපැත්තම පිළිබඳව සැක ඇති වෙනවා. පටිච්චසම්පාදය ගැන සැක ඇති වෙනවා. ඔන්න ඔය අට තමයි මේ ධර්මය ගැන මොකද මේ අතීත අනාගත ස්කන්ධයන් වර්තමානය කියන දේ අවබෝධ කරගන්න පටිච්චසමුපාදය අවබෝධ කරගන්න වර්තමාන ස්කන්ධය වල සැබෑ ස්වභාවය පටිච්චසමුපාදය අවබෝධ වෙනකොට සිද්ධ වෙනවා. එතකොට ඒ අතීත අනාගත දේවල් පිළිබඳව සැක ඇති වුනහම ඒ පටිච්චසමුප්පන්නව ඒවා සකස් වෙච්ච ආකාරය පිළිබඳ අවබෝධ කරගන්න හිත යොමු කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ ගැන සැක ඇති වුනහම මේ ධර්මය ගැන ධර්මයේ ඒ ශ්‍රද්ධාව නැති වෙනකොට මේ ධර්මයෙන් එයා ප්‍රයෝජන ගන්නට සූදානම් වෙන්නේ නෑ. එතකොට ධර්මය ගැන සැක ඇති වෙනකොට කොහොමත්ම මේ ධර්මය තුල අපි දන්නවනේ සැක ඇති වෙච්ච කෙනා ගැන ධර්මයේ සඳහන් වෙන්නේ පින්වත් මේ අර දැන් කාන්තාරක යන කෙනෙක් මෙන්න මේ දිශාවේ මෙච්චර දුරක් ගියාම ෂේම භූමියක් තියෙනවා කියලා දන්නවනම් හොඳටම දන්නවනම් ඒ ආසන්නයට ගිහිල්ලා තියෙන වතුර උස්සගෙන යන දේවල් පවා අයින් කරනවා මෙච්චර බරක් උස්සගෙන යන්න ඕනේ නැහැ කියලා හොඳටම දන්නවනම් ඉතින් ඊළඟට බය නැතුව යනවා වීරයෙන් යනවා දැන් දන්නවා හවල් තැනට ගියාම අනිවාර්යයෙන්ම මට ෂේම භූමියක් තියෙනවා කියලා දන්නවා දන්න අයට ලොකු ඇතුලාන්ත තල්ලුවක් දැනගෙන යන කෙනෙකුට ඇතුලාන්ත ලොකු තල්ලුවක් ඇති වෙනවා පින්නත් මේ ඒ ගමන යන්න. ඒ වගේ නෙවෙයි යම්කිසි කෙනෙක් අපි හිතමු කාන්තාරයක අතරමං වෙනවා කියලා. කාන්තාරයක අතරමං වුණොත් දැන් එයා උදේ නැගිටලා යන්න. හම්බෙයිද නැද්ද කියලා කිසිම විශ්වාසයක් නැහැ ෂේම භූමියක්. ඉතින් ඌව වමන ටිකක් දුර යනවා. ගිහිල්ලා මේ පැත්තට හරියන එකක් නැති වෙයි. හරියටම දන්නේ නැහැනේ. ඊට පස්සේ මොකද කරන්නේ? දකුණට යනවා. ආය වමට යනවා දකුණට ඔහොම ඔහොම ගිහලා එක තැන කරගෙන වෙලාවකටයි කිසි විශ්වාසයක් නැහැ ඒක හින්දා මග නොදන්නවා නම් යන මග ගැන සැකනම් යන්න බෑ ඉතින් ධර්මය ගැන සැකනම් මහා සංඝරත්නය ගැන සැකනම් එතකොට මොකද වෙන්නේ එයාට අර ඇතුලාන්තයෙන් අධිකතර වූ වීරයක් අරගෙන තමයි මේ කුසලය සම්පාදනය කරගත යුතු තියෙන්නේ ඉතින් ත්‍රිශික්ෂාව ගැන සැකයි නම් සීල සමාධි ප්‍රඥා කියන ගුණයන් ගැන සැකයි නම් අතීතනාගත සහ මේ දෙකම ගැන ඒ ස්කන්ධයන් ගැන සැකයි නම් පටිච්චසම්පාදය ගැන සැකයි නම් මේ ගමන යන්නට පුළුවන්කමක් නැහැ. ඉතින් එන්න ඒ සැකය විසින් පස්සට අදිනවා මේ වැඩේ පිළිවෙල. ඉතින් ඒක නිසා අපි බලන්න ඕනේ ඉස්සෙල්ලාම Tamanට මේ ධර්මය තුලින් ලැබෙනා වූ ප්‍රබල යහපත පිළිබඳව විශ්වාසය තියෙනවද කියලා බලන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කර්ම විෂය ගැන. කර්මය නැති කරන ආකාරය ගැන විශ්වාස විශ්වාස කරන්නට අපිට පුළුවන්කම තියෙන්නට ඕනේ. කර්මය කියලා කියන්නේ පෙර භවයන් වල කරපු සහ මේ භවයේ කරපු වැරදි අපිට නැවත විපාක දෙනවා පාප කර්මයන් කියන්නේ ඒවා. ඒකට ඒ කාලේට හොඳට තේරෙනවා හරියට කරදර ඇති වෙනවා, හරියට හිරිහැර ඇති වෙනවා, මේ වගේ දේවල් ඇති වෙනවා. එතකොට එවැනි ආකාරයක දේවල් තමන්ගේ පැත්තෙන් සිද්ධ වෙනකොට හරිද තමන්ගේ පැත්තෙන් එවැනි ආකාරයක දේවල් සිද්ධ වෙනකොට මොකද වෙන්න ඕනේ තමන් ඊ타ත්ම දැඩිව තේරුම් ගන්නවා මේ කර්මය කියලා සමහර අය එතකොට ඒ ඒ බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන විශ්වාසයක් තියෙනවා නම් ඒ කර්මානුරූප දේවල් කරදරකාරී තත්වයේදී අර බුදුහාමුදුර දේශනා කරලා තියෙන දේ තමයි කරන්නේ. එතකොට දැන් සමහර අය කල්පනා කරනවා නෑ නෑ නෑ නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ පස්සේ කළා අර වෙනත් මේකුත් ආකාරයේ ක්‍රියාමාර්ග තියෙන ඒවා කරනවා. ග්‍රහ පූජා තියන්න ඕනේ කියනවා ග්‍රහ වස්තුන් හින්දා තමයි මේවා සිද්ධ වෙන්නේ කියලා කියනවා අහවල් අහවල් දේවල් කරන්න ඕනේ කියලා කියන අන්න එතන තියෙන්නේ ධර්මය ගැන තියෙන සැකයක්ද කියලා තමන් ළඟ තියෙන සැකය දුරු කරගන්න සියලු යහපත උදා කරගන්න පුළුවන් මේ ධර්මයෙන් අතිවිශාල ප්‍රීතියක් උපදවා ගන්න පුළුවන් මේ ධර්මයෙන් සතුටක් උපදවා ගන්න පුළුවන් මේ ධර්මයෙන් කියලා දැනিলা තියෙද්දි වෙනත් වෙනත් සතුට කරා යන්න ඔය කිව්වට කියලා බෞද්ධත්වෝම ඔය කිව්වට එහෙම කරගන්නට බෑනේ කියලා අදහසින් කටයුතු කිරීමෙන් සැක පහල කිරීමෙන් තමන්ට යා යුතු මඟ හරියට යන්නට පුළුවන්කමක් නැහැ. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ජයමග ටීවී YouTube නාලිකාව subscribe කර සීනුව ලක්න ක්ලික් කරන්න.